අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මාර්තු මාසේ දෙවෙනිදත් ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා දැන් ධර්ම දේශනාවකටයි සූදානම් වෙන්නේ කියලා අදිෂ්ඨාන කරගෙන සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා බිඤ්ඤෙය්‍ය චත්තාරි අරිය සච්ඡානීති තී කරුකටේතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ ධර්ම දේශනා මාලාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ පසුගිය දවස් නැත්නම් පසුගිය වැඩමුළුවල වගේම සංගීති සූත්‍රය ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් රසලා ඉන්න පිරිසට සංඝයා ප්‍රදාන කරගෙන දේශනා කරපු සූත්‍රයක් සර්වචනාසික අභාවයෙන් පස්සේ මේ ධර්මේ නොනැසි පවත්වෙනකොට කටපාඩමින් හෝ ගෙනියන්ට දත යුතු ධර්මයේ සැකිල්ල ප්‍රස්ථාරේ එහෙම නැත්නම් ගොනු කිරීමක් මෙතන කරන්න. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම මේ වැඩමුළුවට ඒකේ 15 වෙනි වැඩමුළුවට ගත්තේ ඒකේ 4 වෙනි පොතේ සඳහන් වෙලා තියෙන කතමානි කතමේ චත්තාරි චත්තාරෝ ධම්ම අභිඤ්ඤය භාවනා කරන කෙනෙක් සාසනය ගැන දැනගන්න කැමති කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් දත යුතු කාරණා හතර මොනවද කියන ප්‍රශ්නේ. ඒකට උත්තරේ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම දේශනා කරනවා චතුරාර්ය සත්‍ය කියලා. විශිෂ්ට ඥාණයෙන් දත යුතු දෙයක් මේ හතරක් තියෙනවා නම් මේ සාසනේ වෙන ওই ප්‍රශ්නට වෙන උත්තරයක් නැහැ. ඒ තමයි චතුරාර්ය අරිය සත්‍යාන්. ඊට පස්සේ වුණා දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය දුක්ඛ සමුදය අරිය සත්‍යං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං කියන එක කවුරුත් වගේ අහලා තියෙනවා. ඉතින් අපි පසුගිය දවස් ටිකේම පුළුවන් තරම් මේ භාවනා කරන පිරිසකට ගැළපෙන විදිහට කොහොමද මේ අපි දුක්ඛාරිය සත්‍ය තේරුම් ගන්නෙ? නැත්නම් අපි ඇත්තට මේක තේරුම් අරගෙන තියනවද නැද්ද කියන එක උරගා බලන්න ප්‍රත්‍යක්ෂණය කළ බලන්න මේ සූත්‍රය අපි ආධාර කරගත්තා. ඒ වාගේම අපිට කොච්චරක් දුරට මේ දුක හටගන්නේ තමන්ම නිසාමයි කියලා නැත්නම් තමන්ගේම හිත නිසාමයි කියලා නැත්නම් තමන්ගේම හිතේ මේ චෛතසික දෙකක් නිසායි කියලා තෘෂ්ණාව සහ අවිද්‍යාව නිසායි කියලා කොච්චර වටහාගෙන තියනවද එතකොට ඒ අනුව අපි කොච්චරක් අපේ එදිනදා ජීවිතේ අපි ඒක කොච්චර උපයෝගී කරගන්නවද කියන එකත් අපි දැනගන්න උත්සාහ කරා එතකොට ඒ දැනට අපි බුද්ධ විඳින මේ දුක ඉස්සර තිබිච්ච නැත්නම් අපි යටිපහුව කරපු අවිද්‍යාව සහ තෘෂ්ණානිස ඇතිවිච්ච දේ ඒක විඳින ගමන් ඒ දුක පැමිණි දුක් පැනිරහයි කියලා විඳින ගමන් මත්තර දුක් ඇති නොවීම පිණිස ඒ කරපු මෝඩකම ආය නොකර නැත්නම් ඒ තෘෂ්ණාවට සහ විද්‍යාවට පොහොර නොදමා ආහාර නොදී ක්ෂය කරන හැටි කොහොමද කියලා දැනගන්න එක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ නැත්නම් නිරෝධ කරන හැටි ක්ෂය කරන හැටි වැය කරන හැටි පටිනිසග්ගේ දකින්න හැටි ඒකට හැකි සංඥාව ආවට පස්සේ නැත්නම් ඒක කරලා බලලා මට පුළුවන් මේක අපිට යම් ප්‍රමාණයකට මේ ගෘහ ජීවිතය ගත කරද්දී වුණත් අබෞද්ධයෙක් වුණත් පැවිදි නොවුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් යම් ප්‍රමාණයකට සාර්ථක වෙනවා කියලා අත්විඳපු කෙනෙකුට දීලා තියෙන අභ්‍යාස පන්තිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙලට ඒක ඊට පස්සේ ගෙවම් කරන හැටි. නිරෝධ දැකපු නිරෝධය ගැළපෙන විදියට නිරෝධයට ගැළපෙන විදියට ශික්ෂා තුන සකස් කරන හැටි තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඉතින් අද අපට ඉතුරුලා තියෙන්නේ සාකච්ඡා කරන්න ධර්මදේශනාවට ඉදිරිපත් කරගන්න මේ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍යං කියන මේ හතරවෙනි ආර්ය සත්‍යයයි. ඉතින් ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කෙටි නමින් සඳහන් කරන්නේ. ඒක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අංග 8කින් යුක්ත මාර්ගයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ සරුවචන් වහන්සේ දේශනා කරන ශික්ෂා තුනමයි සඳහන් වෙන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. නමුත් මෙතෙන්ට එනකොට අර අපි දන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයට නෙවෙයි මේක ඉදිරිපත් වෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන ක්‍රමයට. ඉතින් මේක උංගව දෙනකොට ලොකු ප්‍රශ්නයක්. ඇයි මෙතන ප්‍රඥාව මුලින් තියලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා අංග දෙක දීලා ඊට පස්සේ සීලාංග විස්තර කරනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊට පස්සේ සම්මා සමාධි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඉතින් ඒක නිසා පොත විතරක් බලන කෙනාට ඇයි මේ සරුවචනාංශයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් පටන් ගත්ත මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නිම කරනකොට ප්‍රඥා සීල සමාධි කෙරුවා කෙරුව කියන එක කොහොමඩක්වත් තර්කයට හෝ න්‍යායට හෝ දර්ශනයට අහු වෙන්නේ නැහැ. භාවනා කරන කෙනාට දැනගන්න පුළුවන් තමන් මෙතෙක් භාවනාදී ඉගෙනගත්ත අත්දකපු දේවල් අනුව තමන්ගේම ක්‍රම සහ විදි එහෙම නැත්නම් තමන්ගේම ඥාණයම හොරපු කෙනාට විතරයි සීලයක් රකින්න පුළුවන් වෙන්නේ. එහෙම ඥාණයක් නැතුව එහෙම නැත්නම් මේ තමන්ගේ අත්දැකීමෙන් මේ සිල් රකින්නවා කියන එක මේ රට්ටු හිනස්සන්ට කරන දෙයක්වත් එහෙම නැත්නම් රජයට බය කරන දෙයක්වත් එහෙම නැත්නම් මේ අපායට බය කරන එකක්වත් නෙවෙයි මේ තමන් මෙතෙක් භාවනා කරලා ලබාගත් ශික්ෂා තුනේ වටිනාකම දැන් ප්‍රඥාවෙන්ම දැකලා සීලය රකින්න හදනවා. එතකොට විද්‍යා දදාති විනයන් කියන වචනේ මෙතෙන්දි ඉදිරියට එනවා. Taman අත්දැකනං ප්‍රත්‍යක්ෂ කරානම් ඒ කිනා විනයගරුක වෙනවා. යම් වෙලාවකට විද්‍යාව අත්දකපු නැති කෙනෙක් විනයගරුක වෙන්න හදනවනේ ඒක නිකන් සීලබ්බත පරාමාසයක් විතරයි. නිකන් චාරිත්‍රයට සිල් රකින්නවා. ඒ සීලබ්බත පරාමාස කියලා කියන ඒවා තමයි මේ අජ වෘත, ගෝ වෘත වගේ අනවශ්‍ය දේවල් ගොඩක් කරන හැබැයි ඒක අනිකුත් ශික්ෂා වලට yaadෙන්නේ තුඩු දෙන්නේ ඒ නිසා මෙතෙන්ට එනකොට යම් ආකාරයකට යා මේ යෝගාවචරයා මේ කාම තණ්හාව භව තණ්හා විභව තණ්හා වශයෙන් කියන දේවල් වලට තමන්ගෙම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අත්දැකීමෙන් උත්තර දීලා තියනවාද අන්න ඒ ඥාණය ඒ ඒ දිට්ඨිය ඒ ඒ සංකල්ප ඉදිරිපත් කරගෙන ඒ අනුව තමන්ම මේක සඳහා කට පරිස්සම් කරගන්න ඕනේ කියලා අවබෝධයක් ආවේ නැත්නම් ওই කටවට කර වැට බැන්දත් කවදාව කතාව නතර කරන්න බෑ. ඒ නිසා කාටවත් තේරෙන්නේ ඒ භාවනා කරපු කෙනෙකුට විතරයි මේ කතා අනුකිරීම ශික්ෂාවක් වෙන්නේ. අනික් කටට කතා අනුකරොත් පිස්සු හැදෙනවා. සාමාන්‍ය මිනිසෙකුට කතා නොකර හිටියොත් ඒ මිනිසෙට පිස්සු. මොකද මේකෙන් තමයි අපි මේ ගනුදෙනු ඔක්කොම ඉවර කරගන්න. ඒ නිසා දවස පුරාම කතාව. මේ කතාවෙන් කොච්චර අකුසල් වෙනවද කියලා ටොංගාණෙන්වත් කියන්න බෑ. භාවනා කරපේක නඩ ටිකකට තේරෙනවා. මේම කතා කර හිටියොත් හිත කතා කරන ගොඩක් වෙලා. අන්න ඒ විදිහට මේ අත්දකපු ටික තමන්ගේ මේ භාවනාවෙන් අත්විඳීමෙන් ශික්ෂණය කරුක වීමෙන් මේ තණ්හාව දුරුකරනද කොට්ටේ උඩ වාඩිලා විතරක් ඉඳලා කරන්න බෑ. කය විතරක් මේ මුත්ත වගේ තිබ්බා කියලා හරියන්නේ නැහැ. කටත් පරිසම් කර ගන්න ඕනේ. ඊට අමතරව හිත පරිසම් කර ගන්නත් ඕනේ. ඒ ඔක්කොම තියේදී කරපු කර්මවලට, කරපු අවිද්‍යාවට, කරපු තෘෂ්ණා නිසා දැන් හරියටත් වද දෙනවා. කටත් දොඩවලු වෙනවා. හිතත් ප්‍රපංච කරනවා. මේ ඔක්කොමත් තියාගෙන මත්තට කර්ම රැස් නොකරනද කය පරිසං කරගන්න එක වචනේ පරිසං කරගන්න එක හිත පරිසං කරගන්න එක භාවනා කරපු කෙනෙකුට ඇර අර මොන જાති කරපු කෙනාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම අය හික්මන්ට අමාරුයි. එයමයි හික්මන්ට යන්නත් හොඳ නැහැ. ඉක්මනට ගිල ඇති වැඩක් නැහැ. මොකද ගොඩ පීනන්න අමාරුයි. පීනන්න නම් වතුර බහින්න ඕනේ. අපිට කොච්චර හරි පාඩම් පන්ති දෙන්න පුළුවන් ගොඩ ඉඳලා පීන නැහැටි කිසිම වැකක් වෙන්නේ නැහැ. මේගොල්ලෝ තටමඬ තටමඬ අතපය දෙක කඩලා යනවා. මොකද වතුරට බහින්න ඕනේ පීනන්න. ඒ නිසා භාවනා කළ යම් අත්දැකීමක් නැති කෙනෙකුට මේ සීලයක් දුන්නට ඒ කෙනාර නයි පෙන පුම්බනකොට ගැරන්ඩියෝ කැබිලිටි කට්ටක් කරන පෙනේ වගේ හොල්ලනවලු මටත් පෙනයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි භාවනා නොකරන කෙනාගේ සීලය එයාට ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න බෑ මේක ඇත්ත සීලයක්ද කුසල සීලයක්ද නැද්ද කියලා. ඉතින් තියෙන තරම් සීල් රකින්න. ඒ නැත්නම් ඒක සීල්පදයක් කර රකින්න නැතුව නිකන් ඉන්න. භාවනා කරන එකට ඊට වැඩිය ගැම්මක් එන්නේ. එයා භාවනා යම් ප්‍රමාණයක අත්දැකීම් ලැබලා තිනවා. මේ කාම තණ්හාව හෝ භව තණ්හාව හෝ විභව තණ්හාව හෝ ටිකකට ඇල්මරාගෙන තියෙනවා. විසමරාගෙන තියෙනවා. ඉතින් ඒක නා දන්නවා ඒකට එහෙමනම් මීටත් වැඩිය මම පරිතද කරගත්තොත් කාය වචන දෙකේ ශික්ෂාව හිතේ ශික්ෂාව මේ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න පුළුවන් වෙයි කියන මේ දැක්මට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් ඒක නිසා ඊයේ අමාර කරපු විදිහට ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එකේම ඊටදී පොඩ්ඩක් විසිතුරු දැක්මක් තමයි අපි මේ වැඩමුළුවේදී ඉස්සරහට ගත්ත මේ පංච චේතසෝ විනිබද්දා කියන හිතේ බැඳීම් පහ ඒ පහ තමයි ඔය කාමය කියලා කියන්නේ. එහෙම නැත්නම් තෘෂ්ණාව කියලා කියන්නේ. එහෙනම් මේ තෘෂ්ණාව කියන gediyak වශයෙන් ඒකකයක් වශයෙන් තනි එකක් වශයෙන් ගන්නව වෙනුවට ඒක නම් කියත්තු කඩන්න බෑ. මේක කෑලි කෑලි වලට කඩාගත්තට පස්සේ එක එක කෑල්ලක් කඩන්න පුළුවන් හැකියාව මුළු වැර යොදලා උත්සාහ කරන කෙනාට එක එක කෑල්ලක් තුරල කිරීමේ හැකියාව වෙන්න පුළුවන් දෙයක්. ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ තෘෂ්ණාව කියන එක එක සැරේ මේ මෛත්‍රී බුදුහාමුදුර දැකලා එකම ධර්ම මණ්ඩපයේදී බණ අහලා ගලවන්න පුළුවන් එකක් නෙවෙයි. පියවර වශයෙන් තියෙන මේ කාමය නැත්නම් මේ තෘෂ්ණාව ඒ එක එක පියවර ගලවන්නේ කෙහෙල් ගහක පොත්ත ගලවන්න වගේ රතුරුන් ගෙඩියක පොත්ත ගලවන්න වගේ. එතකොට එකටින් එකට එකට යන්න යන්න සියුම් සියුම් පොතු වලට අපි එළඹෙනවා. පිටම පොත්ත ගලවනකොට යාට තේරුණොත් මේක හරයක් කියලා එකක් නැහැ. මේකේ පොතු ගොඩක් එකතු වෙලා හැදිච්ච නිකන් පුස්සක් විතරයි මේකේ තියෙන්නේ කියලා. ඒ වනසයට පොතු එක එක ගලවන්න ගලවන්න විනෝදයක් වෙනවා. ඒක පළවෙනි එක ගලව ගන්නකොට හුඟක් අමාරු දේවල් තියෙනවා. හිතන්නේ මේක මහා හොඳ ලස්සන කඳක් පුටුවක් හදාන්න පුළුවන්, ගයක් හදාන්න පුළුවන්, පරාලයකට ගන්න පුළුවන් කියලා. පොතු අරිනකොට තමයි තේරෙන්නේ මේක කෙහෙල් කඳක් කියලා. අන්න ඒකෙදී පළවෙනියෙන්ම තියෙන මේ කාමය නැත්තම් කාම රාගය, කාම ඡන්දය, කාමයට ති ප්‍රේමය, පිපාසේ, පරිලාහය, තණ්හාව කියන එක ගිහි gedara ජීවත් වෙන එකනට නැතුව බෑ. ඒ ගිහි gedara හැම වැඩක්ම වෙන්නේ කාමෙන්. ඒ කාමේ තියෙන එක නඳාම ගොනු කරලා හරි ගස්සගෙන පවුල නඩත්තු කරනවා දියුණුවක් හොයනවා දරුවෝ හදනවා දරුවන්ගේ දියුණුව හොයනවා අම්මා තාත්තා හොයනවා ඒ නිසා ඒ ඇත්තෝ ගීගේ කියලා කියන්නේ ගිනි ගයක් ඒ කාමෙටම තමයි. ගීගේ ඉන්න තාක්කල් දිගටම වැඩන හරියක් වැඩෙන්නේ කාමෙන්. ඉතින් කාට හරි තේරුනොත් අපි පසුගිය දවස් හතරෙම තේරුම් ගත්ත විදිහට මේ විදිහට කඹරලා හරිය එකෙක් නැහැ මරනකොට පශ්චාත්තාප වෙන්න වෙනවා. ඒ නිසා අපි මෙලෝ වශයෙන් මේ කාම්භෝගී ජීවිත ගත කරන අමුදරුවන් රැක්කට අපිට එලෝ වශයෙන්ුත් පිනක් දහමක් කරන්න වෙනවා. අපි දානයක් දෙන්න වෙනවා, සීලයක් රකින්න වෙනවා, භාවනාවක් කරන්න වෙනවා කියලා ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි කාමයාගේ ආධිනව කාම ලෝකෙින් දැදිම තේරෙන්නේ. ඒක විශාල පෙරගෙටපු කරපු කුසල කර්මයක ආනිසංස වාරයක්. නමුත් එimhe කාමේ ආධිනවේ දැක්කට කාමයෙන් වෙන් වෙන්න පුළුවන් වෙන්නේ ආධිනවේ දකින්න කෙනාගේ වොත් 100කට එක්කෙනෙකුට ලක්ෂකින් එක්කෙනෙකුට කරගන්න ඕනේ කරන්න බෑ. පින නැහැ. පරිසරය තියෙනවා. කරගන්න විදියක් නැහැ. ලෙසලෙස වැටෙන්නේ ආය කාමෙටමයි. ඉතින් කලාතුරකින් කෙනෙක් තමයි යුර දිගේ ගොඩ ඇවිල්ලා මේ කාම ලෝකයට පොඩ්ඩක් ඔළුව උස්සලා එළිය තියන ලෝකයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ ඊටාම සුළුතරයක් ලෝකේ. ඉතින් අපි මේ වගේ තැනක රැස් වෙන අය අන්නේ විදිහට කාමයේ ආදීනව Taman දැනගෙන ධනප්පිනක් කරගන්න ඕන කියලා මේකට කවුරුත් වෙනකම් බල බල ඉන්න බෑ. ওই කාමයේ අපිට කවදාකවත් ඉඩ දෙන්නෙත් නෑ ඒක කරන්න. මේක ඉතින් ගඟ දිගේ ඉහළට පයින්නන මිනිස්සෙක් වාගේ මේ කාමයෙන් විවේක වෙන්න ඕනේ. ඒකට අපි කියනවා කාය විවේකය කියලා. අපි කාය විවේක වශයෙන් වේගුණාට පස්සේ ඒ කෙනා කාමයේ ආදීනවය දැකලා කාමෙන් වෙන් වුණාට එයාට ඉන්න ඉරියව්වක කිසිම ඉස්පාසුවක් දෙන්නේ නැහැ. අතහැරලා දාපු ගේ පිළිබඳව අතහැරලා දාපු සම්බන්ධතාව පිළිබඳව අතහැරලා දාලා ආපු මිනිස්සු පිළිබඳව ස්ථාන පිළිබඳව නිතරම කල්පනා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කාමයේ අතහැරියට කාම සංඥාවෙන් ආතුර වෙනවා. ඒක මේ සාමාන්‍ය බෞද්ධයට වඩා ගොඩාක් මේක පේන්නේ අතක් උඩ අතක් තියාගෙන ඇත් එක වහන වාඩි වෙලා ඉන්නේ යෝගාවචරයට පේනවා. අතහැරපු කාමය එළවෙලව පහර දෙන හැටි. ඉතින් අපි ඒකට කාම ඡන්දේ කියලා කියනවා. gedara dorey තිනකොට මේක හරක බානට තියෙන ආසාව, රත්තරන් මිනිමිතු වලට තියෙන ආසාව, දරුවා දුවාට තියෙන ආසාව, ගෑනු පිරිමින්ගේ තියෙන ආසාවට කාම ගුණ කියලා කියනවා. යම් වෙලාක කාම ගුණය අතහැරලා කාය විවේකයේ ලබලා ඒ කාය විවේකයේ තුල වර්තමානට එළඹෙන්න ගියොත් කද්දාකවත් එළඹෙන්න බෑ. ඒ තරම්ම අර කාම ඡන්දය නීවරණයක් විදිහට ඇවිල්ලා මේ කෙනාට මොහොද නිතරම වැල්ලට රැල්ලෙන් බැට දෙනවා වගේ දිගටම රැලි ගන්නවා. ඉතින් මෙයාට තේරෙනවා දැන් මේ කාම ලෝකේ ඉන්නකොටත් වැඩි කරදරයක් දැන් තියෙනවා. හිත එකලස් කරන්න බෑ. එකලස් කරන්න බෑ මොකද මොහොද නතර කරන්න හදනවා වගේ. ඉතින් මේ නිසා කාමයෙන් ওই විදිහට ශාරීරිකව වෙන් වුණාට චිත්ත විවේකයක් ලබන්න හිත ස්පාසුවක් ලබනද සම්පූර්ණ වෙනම ප්‍රතිපදාවක් වෙනම බෙහෙත් පන්තියක් පාවිච්චි කරන්න වෙනවා. වෙනමම උපදේශ පන්තියක් පාවිච්චි කරන්න වෙනවා. අපි ඒවට භාවනා කමඨාන් කියලා කියනවා. ඉතින් ඒක බරපතල වෙනසක්. ජීවිතයක බරපතල වෙනසක් තමයි යම් කිසි කෙනෙක් කර්මස්ථානාචාර්ය කම් වෙලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා කමඨහනක් ලබා ගන්නවා කියන එක විසුද්ධි මාර්ග වගේ පොතක පිටු 20ක විතර විශ්වාසය විස්තරයක් තියෙනවා. කොහොමද යන්නේ ස්ථානයකට කොහොමද කියලා කර්මස්ථානාචාර වඩා බැහැ දැකලා ප්‍රසාදේ දිනාගන්නේ කොච්චර බැගෑ වෙලාද කමඨහනක් ලබා ගන්න කියන එක මොකද බුදුන් දැක්කා වගේ තමයි ඒක. ඒ තාම දුෂ්කර දෙයක්. ඉතින් මේක ලබා ගත්තට මොකද? ඒක හිත හිටින්නේ කාය විවික ලැබෙන චිත්ත විවික ලබන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ යෝගාවචරයගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි අපි මේ මිත්‍යා දෘෂ්ටි කියන වචන පාවිච්චි කරොත් මෙයා හිතනවා ගිහි ගියත් අරපු ගමන් කාමෙන් අතෑරියයි කියලා. එයා හිතනවා මම දැන් ඉඳගත්ත ගමන් හිත සමාධිගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිත නිවරන් දුරු වෙන්න ඕනේ කියලා. එයා හිතනවා ඒ තරම්ම සහැල්ලුවට මේ භාවනා ප්‍රතිපදාව. නැත්නම් මේ උපදේශ ටික මට මොකද්ද ඔච්චර මං ගෙවල් දොරවල දක්ෂකම් කරපු මට මේක මොකද්ද කියලා හිතනවා. නමුත් වාඩි වෙච්ච එක නා දන්නවා අතාරපු කාම ලෝකෙත් නැහැ බලාපොරොත්තු වෙන චිත්ත විවිකයක් නැහැ දෙලොවක් අතර පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. ඉතින් මේ වෙහෙසටපත් වෙච්ච යෝගාවචරයට උපස්ථාන කරන කවදාකවත් ගිහිගේ අතහැරපු නැති ගිහියෙකුට බෑ. එයා දන්නේ එයා කියන්නේ මේ මොකටයි ගියේ? අපි වගේ හිටියා නේ ඉවරනේ මොකටද මේ භාවනා කරන්න යන්නේ කියලා. එයාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නංවනම් පඩපඳින. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ 1940 ගණන් වල 50 ගණන් වල ලියපු පොතක ලියලා තියෙනවා මේ විදිහට තමන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙලා මේ කායි විවිකත් ලබාගෙන චිත්ත විවිකේ පිණිස භාවනා කරලා වෙහෙසටපත් වෙන මේ යෝගාවචරයට ඒ තරමටවත් නොගිය ගිහියන්ගෙන් පුදුමාකාර කෙනෙහිලි ඉදිරිපත් වෙනවා භාවනා පිස භාවනා පිසයි කියලා නම් පට වඳිනවා කෙලපිරිච්ච padikkamakata තරම්වත් සලකන්නේ නැහැ කියලා ඒ තමයි එදා තිබුණ தત્ත්වේ. අදත් කිරසක් නැහැ. ඒ යෝගාවචරය ගන්න ප්‍රයත්නයේට ආණ්ඩුවේ බුද්ධ ශාසන මාත්‍යන්තයෙන් හරි එහෙම නැත්නම් වෙන දෙනකින් හරි කිසිම කිසි තෙතක් අනුකම්පාවක් උදව්වක් ඇත්තේම නැහැ. ඒ මැදට පිස්සෝ කියලා කියනවා. භාවනා පිස්සෝයි කියලා කියනවා. කෙලපිරිච්ච padikkaමකට තරංගව සලකන්නේ. ඉතින් මේ යෝගාවචරය දැන් එක පැත්තෙන් කාමයට හැරලා ඒකේ තිබුණ තැපත් නැහැ. මේ පැත්තෙන් බලාපොරොත්තු චිත්ත විවේකයක් නැහැ. අහල පහල ඉන්න කටයත් උසුළු උසුළු කරන්න පටන් ගන්නවා. ඉතින් තෑහෙන පිටකට පිස්සු ඇදෙනවා ඇත්තටම. සාධාරණයි. මේ ඊටාම අසීරු ගමනකට මේ ලෙසන ඉවුරකින් ගොඩ වෙලා යන්තම් ඔලෝසගත්ත යෝගාවචරයට බලාපොරොත්තු වෙන චිත්ත විවේකය ලැබෙන්නෙත් නැහැ. ගෙදර දොරේ ඉනකොට දුන රැට කාලා බුදිය ගන්න තිබුණ එකක් නැහැ. ඒ මන්දිරට භාවනා පිස්ස භාවනා පිටයි කියනවා. ඉතින් මෙතනදී මේ යෝගාවචරයට මිත්‍යා දෘෂ්ටියත් පහර දුන්නොත් එයා භාවනා ජීවිතය අතාරිනවා. එයා කියනවා මේක මේ කාලේ කරන්න බෑ. පුළුවන් පුළුවන් කට්ටිය කරගත්තා වෙයි. අපි ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලවත් නිවන් දකින්න කියලා ඊගා පාඩම් පන්තියට ලෑස් වෙනවා මේ බුද්ධ ශාසනය ඉවරයි කියලා. මේක මිනි පෙට්ටියට ඇඟිලි ඇන ගහලා. කොච්චර කැතද කියනවනම් ලංකාව අනිකුත් සියලුම රටවල් වල විශේෂයෙන්ම මෑත කාලේ මේ බුද්ධ ආගමේ ඉඳගෙන මේ ජීවිතේම ධානයක් ලබන්න පුළුවන් මාර්ගඵලයක් ලබන්න පුළුවන්, තියුණක් ලබන්න පුළුවන් කියලා දඟලද්දී ලංකාවේ විතරක් අවසාන රහතන් වහන්සේ හිට පන්සලට වැඳලා යන්තම් පින් කරගන්න හදනවා. මලිදේව මහරතන් වහන්සේ වැඩපුතන්ට දැන් රහතන් වහන්සේලා නැහැ. ඒක ඉතින් ඉවරයි මිනි පෙට්ටියට ඇඟිලි ගහලා යන ගහලා තියෙන්නේ කියලා අන්තිම රහතන් වහන්සේ හිටපු මලියදේව මහරතන් වහන්සේ හිටපු පන්සලට ගිහිල්ලා වඳිනවා අම්බෝ අපේ પરම්පරාව මෙතනින් තමයි ඉවරුනේ කියලා. අපි ඒ තරම්ම සාප කරනවා ජාතියට. අපි තමයි ලෝකෙට ධර්මයේ දීපු ධර්මද්වීපේ වෙලා තියෙන්නේ. නමුත් අපේ කෙරුවාවල් ටිකයි පිටරට බෞද්ධයෝ අපි දිහා බලන්නේ ওই තාලෙට. ලංකාවේ බෞද්ධයෝ අවසාන රහතන් වහන්සේ හිටපු තැනට වඳිනවා ගිහිල්ලා. ඒ කියන්නේ දැන් උත්සාහ කරන්නේත් දැන් ඇත්තෙත් නැහැ. මේ මොකද මේ මිත්‍යා දෘෂ්ටියක් නිසා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නැතුව මෙතනදී යහ දෘෂ්ටියක්, පුලුල් දෘෂ්ටියක්, සම්මාදිට්‍යයක් ඇති කරගන්න නම් මේ යෝගාවචරයට සිද්ධ වෙනවා මේ එක පහරකින් කාමයෙන් දුරු කරන්න බෑ. මේ විනිබන්ධ දුරු කරන්න බෑ. මේ කාම විනිබන්ධය නැත්නම් මේ කාම ගුණයන්ට තියෙන කෑදරකම නැති කිරීම සඳහා తాවකාලිකව Tamanda සිද්ධ වෙනවා ඉන්න ඉරියව්වට කැමැත්තක් ඇති කරගන්න. ඉන්න ඉරියව්වට හිත බඳින්න. ඉරියව්වට හිත බඳිනවා කියලා කියන්නේ කාමයේ දුරුවන් කිරීමක් නෙමෙයි. හැබැයි ගේහසිත කාමී කාම ගුණයන් දුරුවන් කරලා එක චිත්තක්ෂණයක් හෝ Taman ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් අර කාම විනිබන්දය වෙනුවට දැන් කාය විනිබන්දයක් ඇති කරලා කාය විනිබන්දයට යන්න පුළුවන් නම් කාම විනිබන්දේ පිටු දකින්න පුළුවන් කියන මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න ඒක පහළ වුණේ නැත්නම් ඒ යෝගාවචරය දන්නේ ඇයි මේ ඉඳගෙන පරියන්කයකට ගිහිල්ලා හෝ සක්මනට ගිහිල්ලා හෝ Taman ඉන්නේ ඉරියව්වට හිත ගන්න දඟලන්නේ ඇයි කියන කයට තේරෙන්නේ යම් දවසකට යෝගාවචරයට මේ සම්මාදිට්ඨිය පහළ වුණොත් අට තේරෙයිවි අපි මේ විදියට ඇවිල්ලා පහසුවට වාඩි වෙලා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන මේ අමාරුවේ ලබා ගන්න පුළුවන් මේ ප්‍රස්තාව ලබාගෙන නිශීදති පල්ලංකම් කියන එක ඇයි මේ වැදගත් වෙන්නේ කියලා. පළඟ බඳ වාඩි වීමේ වටිනාකම එහෙම නැත්නම් මේ බෞද්ධයා බුදුරජාණන් වහන්සේ ඉඳගෙන ඉන්න රූපෙට වඳින්නේ ඇයි කියන එක තේරෙන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමන්ගේ කයේ 100% හිත පවත්වන්න පුළුවන් නම් ඒක හොඳම සාක්කයක් තමයි හිත තියෙන්නේ කාමේ නෙවෙයි කියලා. හිත තියෙන්නේ කාම විනිබන්දේ නෙවෙයි. ඒව නැත්තම් කාම තණ්හාවේ නෙවෙයි. දැන් කාය තණ්හාවේ තියෙන්නේ. කාය විනිබන්දේ තියෙන්නේ. ඉතින් මේක ලොකු සම්මාදිටියක් බව, ලොකු පෙරපින්මක් බව, ලොකු ජයග්‍රහණයක් බව මේක පිස්සෙකුට කරගන්න බැරි බව. වේදනාවෙන් පෙළෙන වේදනට්ටයට බැරි බව. මිත්‍යා දෘෂ්ටිකට බැරි බව. පුළුවන් වුණත් ඒක සලකන්නේ නැති තරම් අමනේකට බැරි බව කවදා හෝ තේරුම් ගත්තොත් ඒ යෝගාවචරය දැනගනි අපිට සාසන එලියක් තියෙනවා. මොන කරදරයක් තිබ්බත් මොන සැපක් තිබුණත් ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න කයට හිත ගන්න පුළුවන් නම් මේ අහල පහලින කාටවත් ඒක තේරෙන්නේ නැති වුණාට තේරෙන මනුස්සයා දන්නවා මේ ප්‍රතිපදාවෙන් මට කාම තණ්හාව දුරු කර ගන්න පුළුවන් తాවකාලික විනාඩියකට දෙකකට කාම මිනි බන්ධයත් දුරු කර ගන්න පුළුවන් ඒ මොකද දන්නේ මම 100%ක්ම කයේ ඉන්නේ නිසා කයට හිත ගන්න පුළුවන්කම විශාල මිත් සම්මා දිට්ඨියක් ඒක මට දැන් පුළුවන් මම මෙතෙක් කල් ඕක ගණන් ගත්තේ නෑ දැන් පුළුවන් බව අගේ ආඩම්බරය කරලා ඒක සමාදන් වෙලා ඒක ගැන ಗುಣ ප්‍රකාශ කරන්න පටන් ගන්නවයි කියලා කියන්නේ යෝග ජීවිතේ විශාල පිම්මක්. ඒකට මේ වගේ රිට්‍රීට් 10ක් කරත් පාඩු නැහැ. රිට්‍රීට් 10ක් කරත් පාඩු නැහැ මේ ඉඳගත්තර පස්සේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් අපිට පළවෙනිම කේල් ගහේ පොත්ත ගලවලා දාන්න පුළුවන්. පළවෙනිම රතුරුණු ගෙඩිය පළවෙනි පොත්ත ගලවන්න පුළුවන් කාම විනිබන්දය. එනතම් කාම තණ්හාව. හැබැයි ඒ වෙනුවට වෙන තණ්හාවක් දැන් තියෙනවා. මොකද්ද මේ කය ඉඳගෙන ඉන්නකොට කය පිළිබඳව හිත තියෙන තණ්හා. ඒකට ගොඩාක් කැපකිරීම කරන්න ඒකට ගොඩාක් අගේ ආඩම්බරකම් ඕනේ. ඒකට ගොඩාක් ක්‍රම සහ විදි තියෙනවා. ඇවිදිනකොට ඇවිදින කයේ හිත තියෙන බව දැනගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කයේ හිත තියෙන බව දැනගන්න හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න කයේ හිත තියෙන බව දැනගන්න නිදාගෙන ඉන්නකොට හැතපෙනකොට හැතපෙන කයේ හිත තියෙන බව දන්න එක විශාල පිම්මක් මුළු කාම තණ්හාවටම මේ තණ්හාවෙන් තුනෙන් එකකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් తాවකාලික. ඒ නිසා කාට හරි පුළුවන් වුණොත් ඒ සම්මාදිටිය පහල කරගෙන දවසේ පුළු පුළුවන් වෙලාවේ Taman ඉන්න ඉරියව්වට හිතගන්න ඒකේන මේකෙන් ජයග්‍රහණය ලැබෙනවා මේකෙන් සම්මාදිටිය ඇතිවෙන කියලා සතුටු වෙනවා. නමුත් යෝගාවචර වටතර ගතියක් තියෙනවා. කයට හිත ගිය ගමන් පුදුමාකාර වේදනාවක් එන්න පටන් ගන්නවා. පුදුමාකාර පිපාසෙන්න පටන් ගන්නවා. දරතයන් එන්න පටන් ගන්නවා. දැවිලි තැවිලි එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට හිතා ගන්න බෑ මේ කයට හිත ගත්තයි කියලා දුකේ අඩුවීමක් වෙලා නැහැ කයට හිත ගත්තයි කියලා අපි හිතන විදිය මොනම දෙයක්වත් නැහැ මේ කය ඇතුලේ තියෙන මේ දෙතිසක් වුණ පලක්ෂණනේ. මේකේ තියෙන හරියක් තියෙන දැවිලි තැවිලිනේ කියලා මේ යෝගාවචරයට ඒ සම්මාදිට්ඨියේ තියෙන කොරගතිය අංශභාග ගතිය තමයි කයට හිත ගන්න පුළුවන් වුණාට කයට වෛර කරනවා. කයට හිත ගත්ත බවට තියෙන ලකුණු සේරටම නොදකින් නොපතන් කියලා කියන. මේකට තමයි මිත්‍යා දිට්ඨිය කියලා මෙතෙන්දි කියන්නේ. කවදා හෝ යෝගාවචරය මේ කය හිත ගත්තට පස්සේ දැනෙන මේ වේදනා එතන කයේ තියෙන අසහනකාරී ගති අසමතුලිත ගති කයට හිත ගන්න බවට ලකුණු මේක විශාල ජයග්‍රහණයක්. මේකේ හිත තියෙනකන් මේකේ හිත සමාදන් වෙනකන් කාම තෘෂ්ණාව නැහැ. කාම විනිබන්දේ නැහැ. ඒ මේ දැනෙන වෙහෙස නිසා. කයේ දැනෙන වෙහෙස. කලාතුරකින් කෙනෙකුට සැපක් දැනෙනවා. හුඟක් වෙලාට දැනෙන වෙහෙස. ඒ නිසා මේ කයේ දැනෙන වෙහෙසත් සැපයි. අර කාම විනිබන්දේට වැඩිය දුරවන් කරන්න පුළුවන් වෙච්ච නිසා එහෙම නැත්නම් කාම තෘෂ්ණාව දුරුවන් කරගන්න වෙච්ච නිසා කියලා මෙන්න මේ දේ තේරුම් ගත්තනම් ඒ මනුස්සයා ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සතුට වෙන જાති කෙනෙක්. නැත්නම් ඒ මනුස්සයා මොන පැත්තෙන් කයට හිතාවත් නොදකින් නොපතන් කිය ගියා. මුළු කයටම වෛර කරගෙන තමයි අවුරුදු 100ක් කර ජීවත් වෙන්නේ 100ම ජීවත් කිසිම දවසක බුදුන්ගේ බුදුහාමුදුරන්ගේ උපදේශ නොලබපු කෙනෙක් මේ කයට හිතගන්න කාම ලෝකෙදී හීනකින්වත් හිතන්නේ නැහැ. ඒක මෙච්චර ලොකු පිම්මක් බව දන්නෙත් නැහැ. ඒ වෙනුවට කයට හිත ආපු ගමන් ඒක මහා වෙහෙසක්. ඒක මහා දරතයක්. කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ පුල්ලුවන් තරම් බලනවා අතීතය ගැන හිතන්, අනාගතය ගැන හිතන්, නැත්නම් වෙන කෙනෙක් ගැන හිතන්, නැත්නම් වෙන තැනක් ගැන හිතන්. ඒ නිසා කයට හිත ගන්න බැරිකමක් නෙවෙයි මම මේ හෙලි කරන්න හදන්නේ. මිත්‍යා දෘෂ්ටිය නිසා කයට හිත ගත්තාම ඒක නිකන් මේ කටු කොහලක කරකුවා වගේ තියලා කුරුසෙල තියලා එන ගැහුවා වගේ නැත්නම් කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ කවදා හෝ යෝගාවචරයා මේ කයෙන් දැනෙන දුකත් සැපයි. කයෙන් දැනෙන අසමතුලිත භාවයත් සැපයි. මොන්න දෙයක් දැනන සැපයි. මොකද කයේ හිත තියෙන තාක්කල් කාමේ නෑ. කාම විනිබන්දේ නෑ කියන මෙන්න මේ සම්මාදිට්ඨිය කවදානම් සිංහලයට පහළ වෙයිදෝ. හිතා ගන්න බෑ. මට නම් හිතන්න මම හිතන්න යන්නෙත් නෑ සිංහලෙක් වශයෙන් කරන්න පුළුවන් කියලා මේක જાතියක් වශයෙන් හෝ ගමක් වශයෙන් ගයක් වශයෙන් එක්කෙකුට පහල වුණොත් ඇති නැත්නම් එකියෙකුට පහල වුණොත් ඇති සාසනෙට එච්චරයි ඕන කරන්නේ කයට හිත ගත්ත වෙලාවක දැනෙන මේ වෙහෙසත් සැපයි මොකද අපි ප්‍රතිපදාවේ ඉන්නේ අපි විශාල කෙලස්කන්දක් අයින් කරලා පොඩි කෙලෙසයක් කෙලෙසකට වාංගු වෙලා තියෙන කියලා කයේ දැනෙන හැම දෙෙම ලස්සන කමඨාන් වார்த்தාවක් හදාන්න දන්නවනම් මෙතෙක් කයට වෛර කරපු කෙනාගේ මිත්‍යා දෘෂ්ටි තිබුණ කෙනාගේ සම්මා දිට්ඨියක් පහළ වෙනවා. මෙතෙක් අයෝනිසෝ මනසිකාර තිබුණ හිත යෝනිසෝ මනසිකාරට හැරෙනවා. යා කොතන කොතන තිබුණත් කය ඒක පිළිබඳ සතුටින් කතා කරනවා. යථා යථා වා පනිහිතෝ කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති. මොන මොන ආකාරයකද කය තැම්පත් වෙලා තියෙන්නේ, පටල වෙලා තියෙන්නේ ඒ ඒ බව දැනගන්න. මේක බැරි කාටද කියලා අහන්න බලන්න. ලෙඩ උණයි කියලා හෝ ගෑනු උණයි කියලා හෝ පිරිමු උණයි කියලා හෝ උදේ කියලා හෝ දවල් කියලා හෝ බාල කියලා හෝ මහලු කියලා හෝ උගත් කියලා හෝ නුගත් කියලා හෝ එනිසා මේ කියන ලෝකයේ තියෙන විද්‍යාව නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ මෙතන අවිද්‍යාව කියන්නේ මේ බව දන්නේ දන්නේ ඒක පැහැදිලිවම කියන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන් එහෙමනම් දන්නවනම් මේ මිනිස්සයා බුද්ධෝත්පාද කාලයේ දන්න මිනිස්සෙක්, manussත්ත්ව ප්‍රතිලාභේ දන්න මිනිස්සෙක්, ක්ෂණ සම්පත්තිය දන්න මිනිස්සෙක්. එක් එක්කත් මට හම්බෙලා නැහැ. එක් එක්කත් හම්බෙලා නැහැ. හැම කෙනාම අමාරුවෙන් හරි කයට හිත ගත්තාම බලන්නකො මෙතන අතන රිදෙට වගේ. මෙතන පුපුරු ගන්නවා. මෙතන රස්නියනේ. මෙතන සමබරයි නැහැනේ. මෙතන අරකනේ, මෙතන මේකනේ කියලා මේ කියන කණපින්දම ඇහෙනකොට තේරෙනවා මේ මිනිස්සෙයින්ට ඔළුව අත ගාලා බලන් හිතනවා අම් දෙකක් පුපුරලා තියනවාද කියලා. මොකද මන් දන්නවා මගේ අන්තිමුණ කාලි. කොච්චර කාලයක් භාවනා කරලා බණ අහලා සතිපට්ඨාන පිහිටවලා සාකච්ඡා කරලාද අද මේ වගේ දෙයක් ප්‍රකාශ කරන්න මට පුළුවන් තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. කොච්චර කාලයක් අන්තට්ටුවක් මන් දැරුවද කියලා මන් දන්නවා. ඒ නිසා තව කෙනෙකුට මැරෙන්න ඉස්සලා කියලා දෙන්න පුළුවන් වුණොත් මේ කය තෙල් කටාරමක පැහෙන වෙලාවේ හරි කමන්නේ මේ කයේ හිත තිබ්බනම් rahat වෙනවා. දිවැස්සුල තියෙන වෙලාවේ හරි කමන්නේ කයේ හිත තියෙනවනම් rahat වෙනවා. දරුවෙක් වදන ප්‍රසූත වේදනාව හරි කමන්නේ කයේ හිත තියෙනවනම් rahat වෙනවා. කක්ක කරන වෙලාවේදී කක්ක බෙට්ට පිට වෙනකොට තේරෙනවනම් rahat වෙනවා. චූ කරනකොට ඒකේ පිට වෙන බව දන්නවනම් rahat වෙනවා. අත නමනකොට අත දිගානකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට ඉදිරියට යනකොට මොනවද බුදුරජාණන්සේ කියලා නැත්තේ මේකට? මෙච්චර මහා කරුණාවෙන් කියනවා අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පතාර්චේ සම්පජානකාරී වෙන මොන ශාස්ත්‍රුණාචනවද ඔය වගේ අපි කුස්සියට ඇවිල්ලා අපිට බණ කියලා තියෙන්නේ. කයේ තියෙන හැම ඉතින් අපි කියන්නේ ඒක නෙමෙයි කයට හිත ගියොත් හරි අනවශ්‍ය දේවල් නෙපේන්නේ. වේහෙත නෙපේන්නේ. දරතේ නෙපේන්නේ. අසමබර ගතිය නෙපේන්නේ. වෙහෙසනේ පේන්නේ කියලා අර කයට එන ඔක්කොම කයේ දැනුම සීරම කුණු කුඩේට විසිකර. ඒකල කියනවා මේ භාවනා කරලා බැද්ද කෙලින්ම මට දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්න. මට බැරිද මේ අහසේ යන්න බුදුමා මේ කුණු හරපේ තියෙන බෞද්ධය ගා විතරයි. කාට හරි කියන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ මේ සම්පූර්ණ කාම තණ්හාව සම්පූර්ණ මේ කාය විනිබන්දේ කෙලින්ම 100ක් අයින් කරන්න බෑ. හැබැයි වෙනකොට වෙනකෝ කරදරයක් ඔලුවට දාපන්. වෙන තෘෂ්ණාවක් ඔලුවට දාපන්. වෙන විනිබන්දයක් දාන්න. මොකද්ද විනිබන්දේ? කයේ හිත තියන්න. කයේ හිත ගිය ගමන් සැපක් වැටෙයි කියලා හිතන්න එපා. අරතරන් දුකක් නැති බව විතරයි මේක දරා ගන්න පුළුවන් දුරක් දුකක් කියන එක තමයි යෝගාවචරගේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එහෙම නැත්නම් ওই බටහිර මානසික විද්‍යාව හදපු කෙනාට ගොඩාක් පිස්සු පිහට්ටු හම්බුණා. ඒගොල්ලන්ට මානසික අසහන ගොඩක්. එයා මේකට උත්තර දෙන්න ගිහිල්ලා අන්තිමට කිව්වා ඒ historic trauma reduce to the day to day unsatisfactoriness එක චරයි මට කියන්න පුළුවන් මේ පිස්සු හැදෙන තරම් තියෙන මේ තරුණු මානසික අසහනය එදිනෙදා දුකක් වඩටපත් කළ දෙන්න පුළුවන් නම් එච්චරයි මානසික විද්‍යාවෙන් කරන්න පුළුවන් දුක නැති කරන්න බෑ නිකන් කණ්ඩ පුළුවන් මට්ටමට බස්සලා දෙන එක තමයි මේ තමයි බුදුරජාණන් වහන්සේ මේසා කාම තෘෂ්ණාවක් මේසා කාම විනිබන්දයක් දරා ගන්න පුළුවන් මට්ටමට කයට අඩු කරලා දෙනවා. දීලා කියනවා දැන් මේක අමාරුයි. කයට හිත තියාගන්න අමාරුයි. විනාඩි 20 යනකොට නලියනවා. අමාරු බව කාටවත් කියන්න ඕනේ නැහැ. කාටවත් ඉන්න බෑ. ඒක මේ මේ එක්කෙනෙක්ගේ හම්බෙච්ච කයේ දෝෂයක් නෙවෙයි. මේක ඉන්න බැරි ප්‍රශ්න නෑ. දරන්න පුළුවන් නේ. විශේෂයෙන්ම කය ගැන මේ විදිහට බලන මනසකින් සතෙක් මැරෙන්නේ නැහනේ. වරකමක් වෙන්නේ නැහනේ. කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහනේ. බොරුව නැහනේ, කේලම නැහනේ, හිස් වචන නැහනේ, පරුස වචන නැහනේ. ඒසා ගැන කය දන්න හැම වෙලාවෙම දරන්න බෑ පරණ අකුසල ගෙවුනට අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති බව තේරුම් ගන්න පුළුවන් නම් එක පැයක් වාඩිලා හිටියොත් කොච්චර පිංසිත් වෙනවද කියලා බලන්න. නැත්තම් පව් නොවෙනවද කියලා බලන්න. කොහොමද අපි මේ සම්මාදිට්ඨිය ඔය දහම් පාසල් පොතකින් කියලා දෙන්න පුළුවන්. ත්‍රිපිටකය කියවට කියවලා දෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල කියලා PhD එකක් ඩබල් ડોක්ටරේට් එකක් ගැහුවට ඕවා කියලා දෙනවද? කවදාවත් නැහැ. මම විශ්වවිද්‍යාලේ ඉඳලා තියෙනවා මම ওই විෂය නම් කිරුවේ නෑ. හැබැයි හිටපු පිස්සු හොඳටම මම අඳුරනවා. ඒකේ හිටපු ඒ පාලි බෞද්ධ අන්තයේ හිටපු ප්‍රොෆෙසර්ස්ලා මම දන්නවා. ඇවිල්ලා කරන කතාවල තියෙන අමන ගතිය මම දන්න මම මේ කවුරුත් එක්ක තරහකට කතා කරනවා නෙවෙයි. ඒ මිනිස්සු අවුරුද්දට කී දෙනෙක් නොමග නොමග හරිනවද? බුද්ධහම කියන්නේ මේකයි කියලා. කාට හරි කියන්න පුළුවන් මේ දරා ගන්න බැරිත මේ කාම දුක කාම පරිලහ වෙනුවට කයෙහි හිතින් එක ටිකක් අමාරුයි තමයි. නමුත් ඒකෙන් අරක පිටු දකින්න පුළුවන්. ඒ නිසා මේ කයට හිත ගැනීම ලොකු දෙයක්. එතකොට තියෙන දුකත් සැපක් කරගන්නයි කියලා. අපි කියන පැමිණි දුක් පැණි රහයි කරගන්නයි කියලා. මේක තේරුම් ගත්තනම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි. කාට හරි තේරුණා නම් මම ඉඳගෙන ඉන්නකොට මේ කයට දැනෙන හැමදේම සහතික වෙන්නේ මම කාමේ නෙවෙයි. කාම විනිබන්ද නෙවෙයි ඉන්නේ. කාම තණ්හාවෙත් නෙවෙයි ඉන්නේ. හැබැයි කය පිළිබඳව සම්බන්ධතාවයකට කය එච්චර සැපයලවන එකක් නෙවෙයි. නමුත් ඉන්න ඉන චිත්තක්ෂණය පාස කාමේ රැස් වෙන්නේ නැති බව අවිද්‍යාව අඩු වෙන බව දාන්නවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය පහළ වෙන බව දාන්නවා. ඒ නිසා පුළුවන් තරම් දවසේ වැඩි වේලාවක් මාත් එක්කම මේ අපිත් එක්ක අපි වගේ බයිලා නෑ මෙතන. මාත් එක්කම මම දැන් මෙතන. මේක යෝග ජීවිතේ විශාල පිම්මක්. කාට හරි ඕන දුකක් ඕන සැපක් ඕන කරදරයක් හිත දුවන වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත දා ගන්න පුළුවන් නම් එයාට කවදා හරි හිත දරා ගන්න බැරි දුකක් ආපු වෙලාවක තේරෙයි මොන දුකකටවත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න බැරි තත්ත්වයටපත් කරන්න බෑ. අම්මා මරුණත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න පුළුවන්. තමන්ගේ ඉසගිනි ගත්තත් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ ගෙට ගිනි ගත්තත් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. මේක පුරුදු කරලා තිබ්බ කෙනාට අර විදිය සම්මාදිට්ඨියක් හම්බ වෙන එකේ ප්‍රතිලාභ වගේම ඉස්සරහට ජීවිතේන ව්‍යාධි මරණ ජරාවලදී මේ තමන්ගේ කය අරමුණු කරන්න පුළුවන් ආලම්බණයක් වශයෙන් ගන්න පුළුවන් දරන්න පුළුවන් දෙයක් වශයෙන් ලැබුණා නම් තේරෙයි මේ මනුස්ස කය ගන්න අපි ගිය ආත්මවල කොච්චර මහන්සි වුණාද නමුත් කවුද මේ ලැබිච්ච මනුස්ස ආත්මයට ප්‍රිය කරන්නේ හැම කෙනාම පිරිමියෙක් නම් ගෑණියෙකුගේ කයට තමයි ප්‍රිය කරන්නේ ගෑණියෙක් නම් පිරිමියෙකුගේ කයට ප්‍රිය කරනවා මයිකල් ජැක්සන් වෙන්න පුළුවන් නම් මාන්ලි පොන්සේක ගාමිණි පොන්සේක වෙන්න පුළුවන් නම් ඕක තමයි අපිට පිං කරලත් බලාපොරොත්තු වෙනවනේ මේ වගේ කුණු හරප. මට ලබනාත්මත් අනේ මාන්ලි පොන්සේක වෙන්න නැත්තම් ඒ දාස හිටියා පුණ්‍යයින් දෙනිය ඔය පරණ නළුනිලිය සෙට් එකක් මිටිය ඔක්කොමලා පිංකම් කරන්නේ ඒ බවට පතේ කියන්නේ ඒ තරම් තමන්ගේ කයට වෛර කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දිතිසක් මහා පුරුෂ ලක්ෂණ දිහා බලන්න බුදුරජාණන් වහන්සේගේ 80ක් ව්‍යංජන දිහා උන්වහන්සේ කොච්චර තෙදවත්වද තමන්ගේ මේ බුද්ධ ශරීරය පාවිච්චි කරේ කවුද බෞද්ධය අද පාවිච්චි කරන්නේ බෞද්ධය හිතන්නේම මේක ප්ලාස්ටික් සර්ජරි එකක් කළා තා ටිකක් ලොකු කරලා මහත් කරලා දික් කරලා හරි ගස ගන්න පුළුවන් නම් ඕන කෙනෙක් ඉඩම් බූදල් විකුණනවා අමනයි කිසිම කෙනෙක් නැහැ තමන්ගේ ජීවිතේ ලැබිච්ච ජීවිතේ මේ පින්බර ජීවිතේ පින්බර ජීවිතයක් කියලා කල්පනා කරන එක තේරෙනවා කයට හිත ආපු ගමන් චර්චුරු ගන්නවා කයට ඉති ඇවිල්ලා කියන හැම විස්තරයක්ම ලියන්නේ බංකොලොත් වෙච්ච මිනිස්සෙක් වගේ දික්කසාද නඩුවක් ෆයිල් කරන්න ලියන ලියුමක් වගේ තමයි කය ගැන ලියන්නේ. අන්න එතකොට තේනවා කොච්චර මිත්‍යා දෘෂ්ටිද කියලා. මොකද එයා බලාපොරොත්තු වෙනවා කයට හිත ගියා නම් කාමච්ඡන්දේ දුරු වුණා නම් මේක සැප පෙනෙන්න එපායි නිවන තියෙන්න එපායි. නමුත් අච්චර දුක නෑ මේකේ සාපේක්ෂව අඩු දුකක් කියලා තේරුම් ගත්තා නම් මේකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. මෙන්න මෙවැනි සංකල්පයක් මෙවැනි සංකල්පයක් මිනිස්සුගේ හිතට දාන්න පුළුවන්. ඒකට සම්මා සංකප්ප කියලා කියනවා. එතකොට එයා කාම සංකල්ප වෙනුවට නෙක්කම්ම සංකල්ප හිතනවා. කාම සංකල්පේ ඉඳ ඉඳ, gedara dore ඉඳ ඉඳ වට කරගෙන තියෙන්නෙම කාම භෝගින්ගනේ. රේඩියෝ එකේ වැක්කිරෙන්නේ කාමනේ. ටෙලිවිෂන් එකේ වැක්කිරෙන්නේ කාමනේ. පත්තරේ වැටෙන්නේ කාමනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට පත්‍ර බැලුවේ නැත්නම් බත් තේලක් නොකා හිටියත් පුළුවන් පත්‍රේ නොබල ඉන්න බෑ. රේඩියෝ එකේ එන කුණුහරුප ටික අහන්න නැතුව බෑනේ. ටෙලිවිෂන් එකේ එන ටික බත් කන්න ඉස්සලා මේ බත් එක ටෝස් වෙද්දී මේ මුට්ටිය කුස්සියේදී දුවගෙන යනවා ටෙලිවිෂන් එක බලලා ඉන්න. මොකද අර විනාඩි බාහිර ලෝකේ තියෙන කුණුහරුප ටික තේරම එකතු කරලා කැටයක් හදලා වගේ කටට දානවනේ. නිකන් පෙත්තක් හදලා වගේ. ඒක නැති වුණොත් දැන් දැන් හෙට අනිද ගෙදර ගියාම බලන්න ඔයගොල්ලෝ කොච්චර ඉක්මනට පරණ පත්තර ටික කියවයිද කියලා. අයි මේ පවුගේ ටිකේ හම්බුන්නේ නැහනේ කක්කා. ගිය ගමම ඔක්කොම පත්තර ටික පොලිමර තුල කියාගෙන කියන කියන කියන්නේ. ඒක කට්ටියන් හරි අහනවා මේ ඩොලර් එක ඉහළ ගියාද අපි ඉන්න කාලේ පහළ ගියාද? ඒ පිට පිට රටවල් වල සුළුසුලන් එහෙම ආවේ නැද්ද? ගිනි කඳු එහෙම පිපුරුවේ නැද්ද? ආම්මෝ. දැන් රැයට කන්න බැරි වෙච්ච නිසා දිග්ගටම දානවා ඩිනර් පාටි. දැන් ඉතින් දවස් 6-7ක්ම රැයට කන්න නැහැ. ඒ ඒ ඒ අමනේකට නැත්නම් අමනියකට තේරුම් ගන්න පුළුවන් නම් මේ කාම සංකප්ප වෙනුවට අපිට නෙක්කම්ම සංකප්ප වශයෙන් තනිවර ගත කරන ජීවිතේ දවසට විනාඩියක් ගන්නකො. හුදේකලා වෙන ජීවිතයක් නැත්තම් කඹරනවනේ ජීවිතේ. මොකද්ද මේ කරන වැඩේ? ඒ නිසා යාට අර සම්මාදිටිය ආපු ගමන් ඒකෙන් සම්මා සංකප්පයක් එනවා. මට දවසකට කොච්චර විනාඩි ගාණක් මාත් එක්ක මං ඉන්න පුළුවන්. එහෙම නැත්තම් විනාඩි පැය 23කුත් විනාඩි 59ක්ම අනුන් වෙනුවෙන් එක විනාඩියක්වත් Tamanට නැහැ. මෙන්න කැඹිරිල්ලේ රඟ. ඒක ලහනවා මගේ සමාලාට ස්වාමීන් වහන්සේ දවසක කොච්චර විතර බාහනා කරොත් ඇද්ද? ඉතින් මං කියන පැය 24කත් භාගයක් කරන්න කියලා. මොකද ඊ අහන්නේ කක්ක කොච්චර කණ්ඩද කියලා දවසේ. පැය මෙච්චර ගාණක් කක්ක කෑවොත් ඇද්ද කියලා. ඒ තරම් කක්කවට පුරුදු වෙලා දැන් ගඳක් නැහැ මේකේ. අච්චරිය දැනෙන්නෙත් නැහැ. ඒ තන රසවත් වෙලා තියෙන්නේ. සම්මාදිට්ඨිය බැරි වෙලා හරි තියෙනොත් මේ ජීවිතේ මාත් එක්ක මේ ඉන්න චිත්තක්ෂණය විතරයි මට ඉතුරු වෙන්නේ. ඒක අර මේසා විශාල කාමතණ්හා දුරුවන් කරලා කයට හිත ගන්නවා. මේ ඔක්කොටම මුළු gedere ඉන්න ඔක්කොටම වැඩ කළා දීලා මට පැය භාගයක් දෙන්න කියලා ඉල්ලන්න බලන gedere කෙනෙක් එක පැය භාගයක් දෙන්න gedere කවුරුත් කැමති නැහැ. තවත් පැය භාගයක් වැඩිපුර කරනවා නම් ඒගොල්ලෝ කැමති. අපි වට කරගෙන ඉන්න හරියක් ඉන්න යමපල්ලෝ. කවදා හරි ඒක තේරුම් ගත්ත මනුස්සයර තේරෙයි සම්මා සංකප්ප කියලා කියන්නේ එහෙම යමපල්ලොත් එක්ක ජීවත් වෙනකොට පුළුවන් තරම් ගැලවිජ්ජාව දාගෙන තමන්ට කියලා පැය භාගයක් තක්මන කර කරන් තමන්ට කියලා පැය භාගයක් පරියන්කයක් කරන් එහෙම නැත්නම් තමන්ට කියලා පැය තුන හතරක් කරන්න පුළුවන් නම් සක්විති තමයි. ඉතින් අපි ගෙදර ඉන්නන්න බැලලා වැඩක් නැහැ. තමන් දැනගන්න ඕනේ ඒක සකස් කරගන්න. සකස් කරන්න සම්මා දිට්ඨිය එන්න ඕනේ. ඊට පස්සේ දැනගන්න ඕනේ මේ පැය භාගෙ මම මේ මගේ කයේ හිටියත් ඇතිනේ. මේ කය මෙහෙම මෙහෙමයි තියෙන කියලා දැනගත්තත් ඇති මට දිබ්බ චක්කු ඕනේ නැහැ. ධ්‍යාන ඕනේ නැහැ. මාර්ගඵල ඕනේ නැහැ. විපස්සනා ඥාන ඕනේ මේක දැනගත්තත් ඇති කියලා මෙන්න මේ සම්මාදිට්ඨිය ආවොත් නෙක්කම්ම සමකප්ප වෙනුවට කාම සංකප්ප වෙනුවට නෙක්කම්ම සංකප්ප වෙනවා. ව්‍යාපාද සංකප්ප වෙනුවට මෛත්‍රී එනවා. මම මේ ඉඳගෙන ඉන්න විනාඩිය විතරයිනේ මම ජීවත් වෙන්නේ. අනික් හැම වෙලාවෙම ඇදපන් වෛරෝ බරභාගය කියලා මැටි පාගන ගොණෙක් වගේ කරත්තර බර දීපු බූරුවෙක් වගේ හරකෙක් වගේ බර අදින කෙන කරන්නේ. ඒ අදින එක එක්කත් කවදාක සුවපත් වේවත් කියනවා. නැද්දකින් ඔබ තන්නොදොමකින් කියලා තමයි කියන්නේ. ඒ නිසා Tamanda ගත්තා නම් මෛත්‍රියක් tie. මම සමබරව වාඩි වෙලා අතපය මූණකට හොදාගෙන බුදුන්ට වැඳලා මල පහනක් පත්තු කරලා මම වාඩි වෙලා ඉන්නවා. ඔයිට වැඩි වුණා තවත් මෛත්‍රියක් tie. ඒ කෙනාට කවදාකවත් විහිංසහිත විල්ලක් එන්නේ නැහැ. මට මේක නොදුන්නේ අහවල් පරට්ටිය. නැත්නම් අහවල් පරට්ට ඌව කණ්ඩ ඕනේ මරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මොකද දන්නවා. මට ඉස්සර ඕකවත් තිබුණේ නැහැ. ඔය කවුරු පරට්ටිය පරට්ටිය හිටියත් මගේ වැඩේ මම ෂේප් කරගන්න දාන්න. එතකොට තියෙන බුදුහාමුදුරුවෝ මේ ප්‍රතිපදාව ඉදිරියට දැම්මට පස්සේ මොන මායයටවත් බෑ අපිට බාධා කරන්න. මොක්කාටවත් බෑ. මොකද මම ඒක කෙරුවේ විශ්වවිද්‍යාලේ දෙවෙනි අවුරුද්දේ ඉඳද්දි මම දැනගත්තා මේක මේ දවසේ වැඩපිළිවෙලට මේ සඳහා කාලය විනාඩියක් දෙකක් තුනක් හතරක් දාගෙන යනකොට ඒක හරියට දරකොටයක් ඇතුළට කුණ්‍යක් බසන්න වගේ ලාවට බසගෙන ගහගෙන ගහගෙන යනකොට දරකොටේ පලාගෙන කුණ්‍ය බහින අපිට ප්‍රශ්න තියෙන්නේ අවුලව ගන්න දන්නේ නැතිකම කොතනින්ද පටන් ගන්න කියන එක දන්නේ නැහැ ඒ මොකද අපි බලාපොරොත්තු වෙන ඉඳගත්කම නීවරණ මොකුත් නැති gediya pitima නිවන නෑ අපි බලාපොරොත්තු වෙමින් ඉඳගෙන ඉන්න කය දන්නවනේ ලොකු දෙයක් පුළුවන් පුළුවන් වෙලාවෙ මේකේ ඉන්නවනම් මෙහෙම ඉන්නකොට මේ කයත් එක්ක තියෙන මේ අලුත් විනිබන්දේ නිසා යෝගාවචරයා වෙහෙස විඳින්න ඉඩ තියෙනවා. සමහරකට කලාතුරකින් නම් සැප දැන නැත්තොත් තියෙනවා. යෝගාවචරය සාමාන්‍ය කෙනෙකුට සමහර වෙලාවට මේක මිහිරියාවක් විදිහට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක කයම අර බලනකොට ක්‍රමයේ හැටියට තමයි මේ පట్టල වාඩි වෙලා ඉන්න එක සැපක් කියලා ගත්තා නම් ඒක සැපක් තමයි. නමුත් මේක වෙහෙසයි දුකයි කියවනම් දුකක් තමයි. ඒ තමන් බලන හැටියට. මෙහෙම ඉන්නකොට අපි හිතමු මේ යෝගාවචරයට මේ කය කියලා කියන්නේ මේ හතර මහා ධාතුන්ගේ තෙල්ලම් පිටියක්. හැබැයි මේ හතර මහා ධාතුන් හතර දෙනා හිටියට එකවරකට එකයි සෙල්ලම් කරන්නේ. එකවරට එකයි ඔළුව උස්සන්නේ. මේ හතර දෙනාගෙන් ඔළුව උස්සන එක විතර දැනගෙන හිටියොත්. ඒකට කයක් මුළු කයක තියෙන දරතය, මුළු කයක තියෙන පිපාසාව, මුළු කයක තියෙන දැවිලි තැවිලි වෙනුවට මතු වෙලා කරදර කරන ධාතුවේ විතරක් දැවිලි තැවිලි වලට ගියොත් අර දරතේ හතරකින් එකට බහිනවා. අර වෙහෙස අර දැවිලි තැවිලි මතු වෙන ඉස්මතු වෙන ධාතු විතරක් බහිනවා. ඒක කවදාකවත් කාමභෝගියට තේරෙන්නේ නැහැ. කාමභෝගේ අතහැරලා කයට හිතේ යාලු කරලා කයත් එක්ක ඉඳලා හොඳට බලන්න ඕනේ මේ කයේ වරක උණුසුම සිසිලස වැඩ කරනවා. වරක වායෝ ධාතුව කම්පන චංචල වැඩ කරනවා. වරක වැగిරෙන ගති පිටු කරන ගති වැඩ කරනවා. වරක බර ගති ඇල්ලු ගති වැඩ කරනවා. ඒකේ නෑ මේ જાතියක් වංශයක් මොකක්වත්. මෙන්න මේ මතුවෙච්ච එක සැපකට නෙවෙයි බලන්නේ. ඒක ඇත්තටම කරදරයක්. ඇත්තටම දුකක්. නමුත් මේ මතුවෙච්ච එක දන්න නිසා අනික් තුනෙන් කරාරින්න පුළුවන්. ඒ නිසා කය බලනින් එකනා කයේ තියෙන මතුවෙච්ච ධාතුවට හිත යොදන්න පුළුවන් නම් ඒක උසස් පෙළ පන්තියකට පාස් වුණා වගේ වැඩක්. ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒක නිසා කායනුපසනාවට ගියාට පස්සේ කායනුපසනා ක්‍රම 14ක් ਸਰවචනanse විස්තර කරන පරිදිපට්ටානේ. ඒකේ එකක් තමයි මේ ධාතු මනසිකාරය. එහෙම නැත්නම් මේ ඉරියාපත සංදි කියලා මේක වෙන වෙන රූපකයක් පෙන්ලා දෙන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන ඇවිදිමින් නිදාගෙන කියන හතර මහා ඉරියව් අතර මේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉරියව් මාරු වෙන හැටි නැගිටලා ඉඳලා ඉඳ ගන්නකොට ඉරියව් මාරු වෙන හැටි අතප්පය දිගෑරනකොට ඉරියව් මාරු වෙන හැටි ඇඳේ එහාට මෙහාට පෙරලෙනකොට ඉරියව් මාරු වෙන හැටි ආදි වශයෙන් මේ කයේම පුංචි පුංචි ඉරියාපත සංදි වලට හිත දාන්න ගත්තොත් ඒකත් ටිකක් සමානම නෙවෙයි ආසන්නෙන් යනවා නිකන් ධාතු මනස කාර්යය බලනවා වගේ මේ කය කිසිම විදියකට කීරියවක තියන්න බෑ හැම වෙලාවෙම කඩිගාය මොන්නව හරි නලියන නලිය නැතුව තියන්න බෑ ඒක තමයි පණ කියන්නේ නලියනවට පණ කියන්නේම නලියනවට නලියන්න නැතුව ඉන්න බලන්න මැරිච්ච දවසට එහෙම නැත්නම් භාගයක් අංශ භාග වෙච්ච දවසේ ඔන්න මේ පැත්ත උස්සන්න බැරි වෙනකොට ඔන්න තේරෙනවා මේ පැත්ත නම් නිවන් දැක්කා වගේ කියලා එතකොට අඬනවා ඉතුරු පැත්තෙන් අනේ අර පැත්තේ කරදරයක නැහැ නේද අන්තභාග පැත්තේ කරදර ටික නැහෙනේ. අර තනි අතින් කියනවා අයියෝ මේ අතින් උස්සලා වඳින්නත් බෑ අප්පා මේ බලන්න මෙහෙම මෙහෙම කළා තමයි වඳින්න පුළුවන්. මේකෙන් දුක් දැනෙන්නේ නෑ දැන්. ඒකට විශාල පාඩුවක්. අහනවා මේක පණ ගහලා දෙන්න බැරිද? මේ පැත්තෙන් එන දුක් කෝට එක නෑ දැන්. එදාට තමයි අර තේරෙන්නේ මේ කරදර ටික නැත්තම් ඇඟෙන් වැඩක් නැහැ. කරදර ටික තමයි ඇඟ කියන්නේ. මේක දිහා බලලා එකවරකට ඔලුව උස්සන්නේ එකයි. අපි ගත්තොත් පටවිය ආපෝ තේජෝ වායු කියලා ගත්තොත් එකෙක් ඔලුව උස්සනවා. අන්න ඌ විතරක් ඌට විතරක් ටෝච් එක ගහගෙන සත්‍ය ආලෝකය දාලා බැලුවොත් මුළු කයම යාගේ නියෝජනය වෙනවා. එතකොට මුළු කයෙන් එන දරත වෙනුවට මුළු කයෙන් එන වේස වෙනුවට මුළු කයෙන් එන පිපාසා වෙනුවට මුළු කයෙන් එන ඝර්ෂණ වෙනුවට එක ධාතුවක තියෙන දැවිලි තැවිලි එන හැබැයි ඒකෙන් මුළු හිතම පිරෙනවා යෝගාවචරය ඒකේ වාර්තා කරනකොට අර කණවැන්දුන් කතා නැහැ. අර තේරෙනවා මේ ශරීරයේ ඇස් දෙක වහගෙන බලාන ඉන්නකොට මේ කොයි එකාද එන්නේ කියලා කාටවත් න්‍යාය පත්‍රයක් නැහැ. මොන එකයි ගාවට එයිද කියලා න්‍යාය පත්‍රයක් නැහැ. ඇස් දෙක ගන්න හිටියොත් මම රූප බලයිද, සද්දාහයිද, ගන්ධ බලයිද, රස බලයිද, පහස බලයිද කියලා මේ ලෝක ජීවිතේන මොකාටවත් න්‍යාය පත්‍රයක් නැහැ. ඒක නිසා මේ න්‍යාය පත්‍රේ නැතිකම දැකීම බංකොලොත් භාවයක් කියලා කියනවා සදාචාරවාදියා. එහෙම නැත්නම් මේ මූලධර්මවාදී. බුදුහාමුදුරෝ කියන්නේ කයට ගත්ත හිත සවිස්තරව බලනකොට තේරෙයි. ඔබට ඕනේ ඕනේ ධාතුව මතු කරන්න ඔබට බෑ. ඕනේ ඕනේ දේ බලන දේ පමණක් මම බලනවා රූප බලන්නේ නැතුව සද්ධාහන් නැතුව ඉන්නවා කියලා ඔබට කරන්න බෑ. මෙන්න මේ බව දැන ගැනීම ලොකු මිත්‍යා සම්මාදිට්ඨිය. මට කියලා මේ කය හම්බුණාට මම මේකේ පාලක නෙවෙයි විධායක නෙවෙයි නේවාසික නෙවෙයි මේකේ සක්කිලිය විතරයි මම මේක හොදලා තියලා තියාගෙන ඉන්න එක විතරයි මට තේරෙන්නේ නවකලෙන් කාර්වල වැగిරෙනවා ඔය එනේන කක්ක ටික අයින් කරලා හොදලා මේක තියාගෙන ඉන්න එක විතරයි මට කරන්න තියෙන්නේ මම නිකන් මේ මේ gedara වැඩ කරන සක්කිලිය විතරයි gedara අයිතිකාරය නෙවෙයි අයිතිකාරන මට ඕන දේ කරන්න වෙන්න බෑ එහෙම කරන්න බෑ ඒ බව දැනගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඒක නිසා ඒගොල්ලෝ භාවනා පැත්තක දාලා ඒ තමන් ජිම්නාස්ටික් ඉගෙන ගන්නවා, කඳු නගින්න ඉගෙන ගන්නවා, පොල් ගස් නගින්න ඉගෙන ගන්නවා, අර ශිල්ප මේ ශිල්ප බෲස් ලීලා එකතු වෙලා මේ මාෂල් ආර්ට්ස් ඉගෙන ගන්නවා. මේ ඔක්කොමල පෙන්දෝ කොන්දපණ නැති ජීවිතයට මුහුණ දෙන්න බැරි බය ආදු කට්ටිය. බුදුරජාණන් වහන්සේ නාලාගිරි යථා ඉස්සරහට ගියාට පස්සේ බෲස් වගේ හැග්ගෑවෙන අතදි ගැලවෙන ඕම් බලපන් මගේ මොකුත් නැහැ කියලා. ඔච්චරයි බුදුහාමරගෙන් තියෙන අබේ මුද්‍රාව. ඇත්තු 16 ගේ හයිය තියෙනවා. ඇත්තු 16 ගේ හයිය තියෙනවා දල දෙකෙන් අල්ලා අනින්න පුළුවන් පස බිම. ඒක උඹත් ඇතා. මාත් ඇතා. උඹ කරන වැඩේ නිකන් අපාය යනවා. එච්චරයි කිව්වේ. ආනන්ද හාමුදුරන්ට හීන් දාඩි දාලා. ඒකෝර දැන් අපේ බුදුහාමුදුරෝ නාලාගිරි යථා පාගල මරයි කියලා. බුදුහාමකම පැත්තකට යන් ආනන්ද ඔන්නකට එන්න අරපන්. දැන් ඉන්නේ යක්කු එහෙම ගියා නම් පිස්තෝලේ ගනි එක එක කඩුව ගනි තව එක එක කරාටේ ගහයි තව එක එක කුන්ෆු ගහයි තව එක එක ඇලියා පීපීනකොට ඔක්කොම ඉවරයි. ඇලියා පීපීනකොට ඔක්කොම ඉවරයි. දන්නවනම් මට පාලනය කරගන්න බෑ කියලා එච්චර ලෝක ශක්තියක් ඇත්තේ නැහැ කොහෙද. ඒක හොඳම නිදර්ශනය තමයි අපි තුමු ධන කුවේර පවුලක පොඩි දරුවෙක් ඉපදුනායි කියලා. ඒ පොඩි දරුවට පුළුවන් අම්මා අම්මගේ අප්පගේ සියලු ධනය තමන්ගේ වශයෙන් පවත් ගන්න. මොකද ඌට මුකුත් බැරි හින්දා. ඌට කියන්නේ වතවර්තියයි කියලා. අම්මට හේතු ගන්නවොත් මට මේ දේ ඕනයි කියලා දෙන්න තු කරන දෙයක් නෑ අම්මට මොකද මූට මුකුත් කරන්න බෑනේ ඌ අඬනවා අම්මා දෙන්න දින ඔක්කොම දෙනවා මොකද ඌට අයිති නැහැ ඌට පණ නැහැ ඉතින් ඌ පෙන්නනවා මට තාත්තටයි මට මොනවත් කරගන්න බෑ මං අඬනවා අපිට තියෙන හබ්බ දැරීමේ වියදම් කරපළ වියදම් කරනවා. ඒ නිසා කවුරු හරි දන්නවනම් මට මේ මේ දේවල් බෑ කියලා දන්න දැනුම සරුවඥ දැනුම. අපිට එහෙමනේ අපි මේ පුළුවන්කාරකම් පෙන්වන්න ගිය නිසා අපේ නොදැනුවත්කම් කිසියක් අපි දන්නේ නැහැ. ඒක තේරෙන්නේ මරණ චිත්තක්ෂණේ වෙලාවට සම්පූර්ණ බංකොලොත්. හරි බයක් ඇති වෙනවා. අපි මේ භාවනා කරනකොට අපේ නොහැකියාවන් අපිට මේ ආපෝ තේජෝ වායෝ පටවි අපට ඕන විදිහට පවත්වන්න බෑ. අපිට ඕනේ ඉරියව්ව අපට ඕන විදිහට පාත් ගන්න බෑ. රූප බලන එක විතරක් අපිට පාත් ගන්න බෑ. ශබ්ද අහන එක විතරක් පාත් ගන්න බෑ. ආනපානේ බලපන් කියනකොට ඔන්න පිම්බීම ඇකිලින් බලනවා. සක්මන් කරන්න කිව්වට පස්සේ ඔන්න ආනපානේ බලනවා. තමන්ට තියෙනවා මේක ඇතුලේ චරිත දෙකක් තියෙන. දෙකක් නම් හොඳයි ඇත්තටම. මේක කීයක් තියෙනවද කියන්න බෑ. 18 සංනියම තියෙනවා. සක්මන් කරන්න ගියාට පස්සේ ආනපානේ පෙන්නනවා. ආනපානේ බලන්න ගියාට පස්සේ සක්මන් කරපු එක ගැන කල්පනාවට එනවා. එහෙනම් පිම්බි වැකිලි වෙනවා. එහෙනම් මේ නලියන්න පටන් ගන්න. මේ ගැහෙන්න පටන් ගන්න. ඉතින් මේක යෝගාවචර අනු ඇයි වදේ ඇයි ස්වාමීන් වහන්සේ මේ වමටයි දකුණටයි හෙල්ලෙන්නේ ඉස්සරහට පස්සරට නැතුව. ඇයි ස්වාමීන් මේ කහ පාට පේන්නේ රතු පාට පේන්නේ නැතුව. ඇයි ස්වාමීන් මේ ඇවිදිනකොට එක කකුලකින් ඇවිදින්නේ අනික කකුල රොට්ටි අදින්නේ. මේ කියන්නේ මේ එකක්වත් බාර ගන්න යෝගාවචර කැමතිද? හිතනවා මේ අංග සම්පූර්ණ සම්බර වෙන්න කියලා. කවදා හෝ යෝගාවචර මේ කය පිළිබඳ අවබෝධයෙන් ධාතු මනසකාරයට ගියාට පස්සේ මේ සියල්ලම භාවනාවේ ලාභ බව ප්‍රයෝජන බව කෙලෙස් අඩු තත්වයක් බව කියලා ඒව වාර්තා කරන්නේ පුදුමාකාර පිච්ච ගතියකට. ඒ මොකද ඒකට සම්මාදිට්ඨිය කියලා අපි කියනවා. එයා තව තවත් පේන තාලෙට විකෘති, විෂමතා, අනිච්චතා, විපරිණාමතා හුත්වා අභවතා දකින්න දකින්න තේරුම් ගන්නවා මේක තමයි සරුවත් චානන්සේ උද්දී ඉඳලා හැඳ වෙනකන් කිව්වේ මේවා එකක්වත් ස්ථිර නෑ මනි වහා වෙනස් වෙන සුළුයි වෙනස් වෙන හැම දෙයකටම අපි චෝදනා කෙරුවොත් පෙස්සන් ගැහුවොත් නඩු කියන්න ගත්තොත් අපිට කද්දාකවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ ඒ වෙනස් වීම කයෙන්ම දකින්න ඕනේ ඒ කයට වැඩිය ඉතාමත්ව ශීඝ්‍රයි ඉතාමත්ව ඉක්මනට සිද්ධ වෙනවා 13 දක්වපු ගමන් ධාතු ගුණ මේ පැත්තේ සීතලනොට මේ පැත්තේ උණුසුමයි. මේ පැත්තේ නලියනොට මේ පැත්තේ ස්ථිරයි. පයට සීතල දැනනකොට පොළොව රස්නියයි. පයට රස්නිය දැනනකොට පොළොව සීතලයි. හැම තැනකම පෙන්වනවා මේ ධාතුන්ගේ හුරස්පරස් ගතිය. මේක තේරුම් ගන්න බැරි ඒ යෝගාවචරය තුළ තියෙන නිච්ච සංඥාව නිසා. එයා ඔක්කොම මෙහෙම නිකන් පිටුසිතුවමක් වගේ මේක ස්ථිර වෙන්න හිත බලාපොරොත්තු වෙනවා. නමුත් යෝගාවචරය 13 වලට යනකොට කයේ ඉඳලා 13ට යනකොට ගොජ දෙමිල්ලක් බව, සන්තතියක් බව, අවිසිච්ච දෙයක් බව වටහා ගන්න සුළු ගතියට ගියා නම් ඒ යෝගාවචර තියෙනවා දැන් මොන කෙලෙසේ ආවත් ඒක ඇවිල්ලා යන ගතියක් තියෙනවා. මොන සැපං ආවත් ඇවිල්ලා නැති යන ගතියක් තියෙනවා. මේ කතන්දර ගොතන්න යන්න එපා. වට ගෙවදිලා රිංග ගන්න යන්න එපා. ඌව ගැන අබිරමණය කරන්න එපා. ඔය එකක්වත් අපි කිව්වොත් මට මේ සැපක් ආවයි කියලා සැප ඇවිල්ලා ඒක ලියලා ඉවරනකොට සැප ගිහිල්ලා ඉවරයි. දැන් මට සැපක් ආවා කියලා ලියන්න ඉස්සලා සැප ගිහිල්ලා ඉවරයි. මට දුකක් ආවයි කියලා ලියනකොට දුක නැහැ. මං පය ඔසවනවා දැක්කා කියලා ලියනකොට පය සෙවිලා ඉවරයි. අන්තිමට තේරෙනවා යෝගාවචරයට මේ යෝ අරමුණක නම නම් කරන්න කලින් අරමුණ මගෙන් පැහැර වෙලා. ඉස්සලා ඉස්සලා තමයි පේන්නේ මේ ආනපන එක දිගට පේනවා. පිම්බි මෑකිලි මේක දිගට පේනවා. වම දකුණ දැන් ආනපන දෙක තුන බලනකොට නොපෙනියන. පිම්බි මෑකිලිම දෙක තුන බලනකොට නොපෙනියන. සක්මණ පියවර දෙක තුන යනකොට නොපෙනියන. ඉතින් යෝගාවචරය දන්නවනම් මේ ධාතු මනසිකාට හිත ගියාට පස්සේ මේ ශීඝ්‍ර වෙනස් වීම එවනතම් රූපාන්තරණේ නැත්නම් මේ පරිණාමය මේ විපරිණාමය මේ වගේ නේවාසික භාවනා කරනකොට පස්සය වෙන දවසෙන් පස්සේ හුඟ දෙනකොට සිද්ධ වෙනවා. ඒක සම්මාදිට්ඨියෙන් බැලුවනම් එයා ඒක සතුටින් ප්‍රකාශ කරනවා. මම මේ කය පයට හිත තියෙනකොට වමේ මට පේනවා දකුණේ හිතා ගන්න බැරි තරම් වැඩ කොටසක් යනවා. දකුණ බලනකොට වමේ යනවා. ආශ්වාසය බලනකොට බිම්බි මැකිලිම කියලා විශාල වැඩ කොටසක් යනවා. ඒ අතරමැද හෘද වස්තු ගෑවෙනවා. නියපොතු වැවෙනවා. කොණ්ඩේ වැවෙනවා. දත් පැවෙනවා. කවුද දන්නේ? මේ පෙනෙන ටික විතරක් අපි මේ වார்த்தාවට දැම්මට මේ කයක් පරිවෘත්තීය ක්‍රියා කිව්වහම මේකේ ලක්ෂයක් වැඩ. කාමේ දනවන ටික විතරයි අරමුණට කමටහන් වார்த்தාවට යන්නේ. අපිට නොදැනී සිදුවෙන කාමයේ ඇති නොකරන කෙලෙස් ඇති නොකරන ලක්ෂයක් වැඩ යනවා එකක්වත් තේරෙන්නේ නැහැ. මොකද ඒකෙන් අපිට කිසිම කුප්පණ ගතියක් එන්නේ නැහැ. ඇවිස්සෙන ගතියක් එන්නේ. අපි මේ චෝදනා කරන්නේ ආඩම්බර වෙන්නේ කුප්පන කෙලස් තනවන මාරපාක්ෂික දෙ ගැන විතරයි. ඒ නිසා බුදුහාමරගේ පුංචි උපදේශයක් තියෙනවා. ඔය පේන දේවල් ගැන කතානත් නොකර වෙන ඔක්කොම දිහා සමස්තේ දිහා බලන්න. ඇයි මේ එකක් විතරක් අරගෙන මේ ඉස්මතු කරන්නේ? ඒකට වැඩි කාමයක් තියෙන නිසා. තණ්හා වැඩි නම් මාන්නේ වැඩි නම් දිත්‍ය වැඩි නම් අපි ඒක ගැන කතන්දර ගොතනවා. තණ්හා වශයෙන් මාන වශයෙන් දිත්‍ය වශයෙන් ඒක ඔඩුසලා නැත්නම් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. නැති එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක අත්දැකීමක් බවටපත් වෙන්නේ ඒකෙන් නඩුවක් නැහැ. ඒකෙන් කිසිම සිද්ධි බහුලකමක් ඇත්තේ නැහැ. ඒ නිසා යෝගාවචරය කමටහන් වார்த்தාව කේන්දරේ වැළුවට වැඩිය කියන්න පුළුවන් මේ මොකාටද යන්නේ කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඒක කියන්නේ නැත්නම් ඉතින් කරන දෙයක් නැහැ. කියන්න නැත්නම් ඒක ගිලගෙන ඉන්නවා නම් බිල් එක වගේ. ඉතින් ඒක භාවනාවට තද බල බාධාවක් කියලා මම කියන්නේ. නමුත් වෙන කෙනෙකුට එයා ඒක හදා බෙදා ගන්න බෑ. යම් දවසක යෝගාවචර මේ වගේ කාමය කාය සංඥාවෙන් දුරවන් කරලා දැන් කාම තෘෂ්ණාවෙන් කාම විනිබන්දෙන් දුරවන් කරලා කාම විනිබන්දේ රූප විනිබන්දෙන් දුරවන් කරලා මේ කෙලෙස් කෙලසන ගතිය කුප්පන ගතිය මෙලෝ වශයෙන්ම තමන්ට මේ පැයක දෙකක කාලයක් ඇතුළත අත්විඳින්න පුළුවන් ගත්තට එනකොට මේ කෙලෙස් වල වෙති වෙන මේ හේබෑම නිසා මේ චල් වීම නිසා කෙලෙස් ඇල්මැරෙන නිසා තද්ද බල විදිහට නිදිමත එන්න පටන් ගන්නවා. රාග ద్వේෂ දෙක නැති හිතට කොහොමඩක්වත් කෙලින් ඉන්න බෑ. කෙලින් ඉන්නව නම් රාගේ ద్వේෂ නිසා තමයි ඉන්නේ. රාග ద్వේෂ අඩු වෙනකොටම මෝහය මතුවෙනවා. නිදිමතයි ඇඟ වැක්කිරෙනවා, නලියනවා, කම්පන චංචල හිත හැංගී ගන්න බලනවා. ඊට පස්සේ යෝගාවචර සිදුවෙනවා අඩු කෙලෙස් තත්වෙදී කොහොමද මේ හිත සතිය පවත්තන්නේ ඒක හරියට අඩි 2000කට වැඩිය උඩ කන්දකට ගිය මිනිස්සයාට ඊටාම අඩු ඔක්සිජන් තත්වකෙදී ක්‍රියාකාරකම් කොහොමද කරන්නේ කියලා දඟලන්න ගියොත් කලන්ත ඇදලා වැටෙනවා වමන යනවා මොනක්වත් කරගන්න බෑ අඩි 10න් 1000ට හොඳට ඇඟ උහුරු කරන්න ඕනේ මේ අඩු ඔක්සිජන් තත්ත්වයට ජීවත් වෙන්න. ඒ වගේම ගුරුත්වාකර්ෂණය අඩු තැනකට ගිය ගංගනගාමියාගේ එක මාසයක් හිටියොත් ගුරුත්වාකර්ෂණ නැත්ැනක ඇටපද්ධතියේ ශක්තිය 100ට එකක් අඩු වෙනවා. මොකද මේ ඇටෝලට වද දෙන්න දෙන්න තමයි ඇටෝල ශක්තිය වැවෙන්නේ. ඇටෝනි වැඩ ගත්තේ නැත්නම් ඒක එහෙම කැල්සියම් තම්පත් වීම නැති කර ගන්නවා. ඒ නිසා යම් යෝගාවචරයක් යෝගාවචරයක් කියන්න බෑ ගංගන ගාමියෙක් ගුරුත්වාකර්ෂණ නැත්තනක ජීවත් වුණොත් ආපහු ලෝකයට ආවට පස්සේ එයාගේ ඇටකුත් ඇට තැකිල්ල කැඩිලා බිම වැටෙන්න ඉඩ තියෙනවා කියනවා. අජටවකාශ ගොඩක් අත් ඉන්න බෑ. මේ ඇට වැවෙන්න ඇටට කරදර ඕනේ. ඒ වගේ තමයි අපේ හිත ජීවත් වෙන්න කෙලස් ඕනේ. බුදුජානන්සේ පෙන්වන විදිහට කෙලස් ටික අඩු කරාට පස්සේ මෙයා එක්ක හිත හැංගිලා නිදිමතට ගිහිලා පනිනවා. එහෙම නැත්නම් සැක ඇති කරලා, බය ඇති කරලා, අනශ්චිතතාව ඇති කරලා කියනවා භාවනා හරිනේ මට බයයි. මං මේ කමටහන මාරු කරන්න ඕන. ගුරුවරයා මාරු කරන්න ඕන. යෝ කර්මස්ථානාචාර්ය නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරන්න ඕන මොකද්දෝ වේගෙන එනවයි කියලා. ඉතින් ආපිට දුවනවා. දුවට භාවනා යනකොට මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ මම ඉක්මනට ගිහිල්ලා එන්නම් කියලා ඕන් ගෙදර යනවා. එහෙම නැත්නම් මේ මොනවා හරි ආහාර ගන්න මොකක් හරි ඔළුවේ දාගෙන දමල ගහලා යනවා. මේ අමාරුවෙන් සුද්ධ කරගෙන සුද්ධ කරන යනකොට යාට පේන්නේ තනි වුණා වගේ. පාළු වුණා වගේ. මොනවත් නැහැ දැන් ජීවිතේ මේ බුද්ධි විඳිට රස විඳින්න පාටි දාන්න දෙයක් නැති නිසා අර ගත කරන ජීවිතේට ඇදලා යනවා. ඉතින් ඒකදී එවැනි යෝගාවචරයක් නතර කරගෙන මේ භාවනා ඉදිරියට ගෙනියන එක මේ තේරවාදයේ තියෙන වට ශිල්ප මොන මොනම සාසනයකවත් නැහැ. අපි ලොකු සංසීන කාලේ කියනවා වයසක ස්වාමීන් වහන්සේ නමක් ළඟ තරුණ ස්වාම භික්ෂුවක් පැවිදිලා තියෙනවා. ඉන් පැවිදිනකොට බොහොම ආසාවෙන් අර ස්වාමීන් වහන්සේට උපස්ථාන කරගෙන ඉඳ හමුණත් ඇතිනේ කියලා කැලේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ඉන්නකොට එයාගේ බලාපොරොත්තු වෙච්ච දේ නැහැ. පැවිද්දේ සුන්දරත්වයක්වත් නැහැ. මේ නාකි මිනිස්සයාගේ ගණ්ඩ දෙයක්වත් නැහැ. ඉතින් ඔය ඉස්තර හිතුවට රාතන් වහන්සේ කියලා ළඟට බannකොට කොහොමදත් කිහිල්ලේ দাঁඩි ගඳ ටිකක් තියෙනවා. කක්ක කරපුවාම ගැඳයි. ඉතින් එතකොට ඉතන රාතන් වහන්සේ ළඟ නැති দাঁඩි ගඳ දාන්න බෑනේ. ඉතින් ඔන්න ඔන්න ටික ටික ටික ටික මෙයා රාතන් වහන්සේ නිකම්ම නිකන් නාකියා කියලා තේරිච්චාන් පස්සේ අර වතපිලියත ඔක්කොම කරගන්න බැරුව යනවා. හැබැයි මේ හාමුදුරුවෝ නරක කෙනෙක් නෙමෙයි. ලොකු හාමුදුරුවෝ. අන්තිමට ගිහිල්ලා කියන පොඩි හාමුදුරුවෝ අවසරයි ස්වාමීන් වහන්සේ මට සිවුරු අරින්න හිතෙනවා ඒ බොක්කෙමයි කියන්නේ. ලොකු අහමතුරු දාන්න. දැනගත්ත පස්සේ කියනවා හැබැයි ඇත්ත ওই නම උච්චර කල් හිටියවත් ලොකු දෙයක් නේ. බලන්න මට උණු වතුර ටික රැල්ල වතුර ටික රත් කරගන්න දෙන දර ටික හොයලා දුන්නානේ. එහෙමනම් මට දැන් මේ ඉන්න කුටිය පේනවනේ. හොඳටම දිරලා. මං ওই නමට කියන්නද මට පුංචි ගල් කුටිය සුදාන කරලා තියලා ওই නම යන්න. ඉතින් ඒකෝර අර පොඩි ආහඳුරෝ හිතන්නේ දැන් මේ ලොකු ආහඳුරන්ට ගේ කඩා වැටලා මැරෙයි කියන බයටනේ කරන්නේ. ඊට පස්සේ කියනවා ගල් කුටි නෑ ස්වාමීන් වහන්සේ කිට්ටෝක. නෑ නෑ මං කියලා දෙන්නම්. මං හතරෙන්ට කියලා හොඳ දරු ගොඩක් හොයාගෙන එන්නකො. කියලා කියන මේ මේ මේ ගහල් කාව මේ පැලිර ගාව ඔය දර ටික දාලා හොඳට ගිනි බින්දින්න කියනවා ගල රත් වෙන්න. ගල මේකට ගන්න මට්ටු කරනවා. ඊට පස්සේ වතුර බාල්දියක් ගහපු ගමන් ගලේ පදාසයක් කඩාන වැටෙනවා. ඊට පස්සේ කියනවා ආයෙ දර දාලා උතන ගල මට්ටු වෙනකන් රත් කරලා වතුර බාල්දියක් ගහනකොට ආයෙ තට්ටුවක් කඩා. ඊට පස්සේ ඕනේ ගානට ගල් දෙනක් හදන්න පුළුවන්. දැන් මේ ආමුදුරන්ට ඔන්න ගෙදර යන කතා නැහැ. දැන් ආමුදුරෝ දර එකතු කරනවා, ගිනි ගහනවා, කුටිය හදනවා. හදලා ඉවරනාට පස්සේ ඔන්න ආයෙත් ඉවරයි. ආයෙත් ගිහලා කියනවා හරි ඔන්න ඔබාන්තික වැඩේ හරි මං යනවා ගෙදර. ලුකුවන් කියන අනේ ලুকু දෙයක් දැන් බලනකො ලස්සන ගල් ගයක් තියෙනවනේ. හැබැයි මෙහෙමයි නම ඕකේ ගලේ ඉන්නකොට නියුමෝනියාව හැදෙනවා. ඕකේ මේ හුණු පිරියම් කරන්න ඕනේ. ඒ නිසා මැටි අරගෙන අනලා ගම ගල හොඳට වටේට ගන්න ඕනේ. එතකොට මේ මැටි තත්ත්වය තියෙනකොට මේ ආර්ධතාවය අඩුයි. නැත්තම් මේ නාකි අපට හෙම්බිරිසාව හැදෙනවනේ. ඒ නිසා ඒක මේ වැඩි හරි ඕක මට කරන්න බැරි වැඩ. ඒ නිසා හොඳට මැටි ටිකක් අරන් ඇවිල්ලා උඹස් මැටි දිය කරලා හුණුත් එක කලවම් කළා මේක වටේට පිරියම් කරන්න. ඉතින් පොඩි ආමසොන ආය සෝමියක් එනවා. ඇලක හරි ගසලා ඊට පස්සේ කියනවා හරි සංශ දැන් වස් කිට්ටුයි. දැන් ඔබ වංශයකට යන්න මං යනවා. ඊට පස්සේ කියනවා නම ඕකේ වයසක කෙනෙකුට වැඩිව තරුණ කෙනෙක් ඉඳලා මට්ටම් කරන්න ඕන. ඔක ටික කාලයක් ඉඳලා අතුපතු ගහන්න ඕනේ. ඕක වටේ එන උලන් කවුළු අහන්න ඕනේ. වාත පාන හදන්න ඕනේ. එළිය තියෙන තැන හදන්න ඕනේ. මං කියලා දෙන්න. නම පොඩ්ඩක් ඉන්න ඕක ඇතුලේ. මං වෙනුවෙන් ඉන්න කියන ඕන වස් සමාදක්. වස් සෙලපෙනවා. දැන් අර හමුදුරන්න කියනවා මේ පැවිදි සිවුරු අරින්න හොඳ නැහැ වත් කාලේ. මාස 3යි ඉතින් ඕක ඉඳලා වස් ඕක ඉඳලා අපි පස්සේ සිවුරාරිම කියලා. එතකොට ඉන්න ඉන්න කාලේ රාමතුරු කියන දැන් ඉතින් කුටියත් හරි දැන් මොකද ගන්න මේ සංයුත්ත නිකාය කියලා පොතක් තියෙනවා. ටික ටික කියලා කටපාඩම් දෙන්නකෝ මට. අනේ මාස 3 වෙනකොට අනාගාමි ඵලයටපත් වෙනවලු අර අරකෙම සංයුත්ත නිකාය කියලා බණ භාවනා කරලා කුටියේ. ඒ වගේ මේ නිදිමතට යන යෝගාවචරයා, කම්මැලිකමට යන යෝගාවචරයා, බය ඇති කරන යෝගාවචරයා, අනිශ්චිතතාවය ඇති කරන යෝගාවචරයා පිට අත ගාලා යාට කියලා දෙන්න ඕන. කියලා දෙන්න නම් පචයක්. ඔය කියලා දෙන්න බණ නෙවෙයි. මෙයා කොහොම හරි පරක්කු කරන්න ඕන. පෙර මොනවාද ඒකට කියන්නේ? නලවන්න ඕන. බබා නලවනවා වගේ බබා මොනවද හොඳ වචනයක් තියෙනවා බබාලා අම්මා එනකම් බබා නඩත්තු කරගෙන ඉන්නේ තාත්තා ඒ වගේ නඩත්තු කරන්න ඕන. ඒ යෝගාවචරයට හිතෙන්නේ යට එපාම වෙනවා. මොකද අර ලෝකේ තිබුණ කිසිම ආස්වාද නැහැ ඒ වෙලාවේ. භාවනාව යනවා. හැබැයි ගුරු ආමුදුරෝ ඒ කරන ප්‍රයත්නේ නිසා මෙයාට සාමාන්‍ය බුද්ධිය මෙයා වගලා ගන්නවා. වගලගෙන තියාගෙන අන්තිමට යාට දුන්නට පස්සේ මෙයා ඉන්නේ හොඳ එහා පැත්ත පරින්න මෙහා පැත්ත පරින්නද කියන මේ වැට උඩ ඉන්න වෙලාවක් මේක. ආන්නේ වෙලාව අල්ලගෙන මෙයා ඒකත් මේ නිදිමත කම්මැලිකම ඒකාකාරීකම නීරස ගතිය භාවනාවේ දියුණුවක් කියන සම්මාදිට්ඨිය ඇති වුණා නම් මේ කම්මැලිකමක්වත් මුස්පේන්තුවක්වත් පාළුවක්වත් හෝනියමක්වත් නෙවෙයි භාවනාවේ දිනුවක් කියලා. ඒක මං හිතනවා බෞද්ධයෙකුට දෙන්නම බැරි දෙයක්. පුදුම විදියට මේ බෞද්ධයා පස්ත ගහනවා භාවනා කරට නිින්ද යනවා කම්මැලි වෙනවා ඒකාකාරී වෙනවා බය හිතෙනවා සැක එනවා අනතුරුදායක ගතියක් එනවා. මොකක් හරි දෝෂයක් වෙන්න ඇති කවුරු හරි හෝනියමක්වත් වෙන්න ඇති මහා මුස්පේන්තු ජීවිතේ. ආනෝකට ඒ සෙය්‍ය සුඛ මිද්ද සුඛ පස සුඛ කියලා කියමින් නිඳා ගන්න තියෙන ආසාව නතර කරලා උනන්දු ඇති කරලා දෙනවයි කියන එකට මෙතෙන්ට යනකම්ම වගේ ඒ යෝගාවචරයේ අතේ වගකීම අඩුයි කර්මස්ථානාචාරයත් සෑහෙන වගකීමක් තියෙනවා ඉතින් මේකෙදී ඒ ගනුදෙනුව සිද්ධ වුණේ නැත්නම් කාරණාව හෙළි වුණේ නැත්නම් සුද්ධ වුණේ නැත්නම් මේ දෙන්නම දක්ෂ වුණත් පිටපොට යන්න ඉඩ තියෙනවා සම්මා දිට්ඨියට යන්න නැතුව මිච්ඡා දිට්ඨියට යන්න පුළුවන්. ඒ ගිය ගමන් ඒ අනු යන මිච්ඡා සංකල්ප රාශියක් එනවා. ඒ නිසා කොතනකදී හෝ මේ භාවනාවේදී ඇතිවෙන නීරසකමත් නිවනක් වගේ. භාවනාවේදී ඇතිවෙන කම්මැලිකමත් නිවනක් වාගේ. කම් භාවනාවේදී ඇතිවෙන සැකයත් කුසලයක්. බයත් කුසලයක් තනිකමත් කුසලයක් මේක භාවනා ප්‍රතිඵලයක් කියලා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හේතු ගත්තා නම් මායයටවත් බෑ යවට්ටන්න මායя මෝහණයටපත් වෙනවා මෙයා වට්ටන්න කම්මැලි කරවන්න හදනකොට යා ඒක අරමුණක් කරගන්න නීරසකමක් එනකොට ඒක අරමුණක් කරගන්න සැකයක් එනකොට අරමුණක් කරගන්න විශේෂයෙන්ම මේක වෙන්නේ උගතුණ්ඩ මේ නිදිමතේ දෝෂේ සද්ධාවෙන් යන සාමාන්‍ය අයට එන අඩුයි මේක ගොඩාක් එන්නේ ওই බටහිර චින්තනය වගේ කියලා එකක් තියෙනවා. දැනුම වැඩි අයට බලාපොරොත්තු වැඩි කට්ටිය කට්ටියගේ තියෙන කතිය දුර්ලභමත් තමයි ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය. ඒ කෙනාට මෙතෙන් එහාට යන්න බෑ. එයාට යටත් වෙන්න දන්නේත් නෑ. මෝඩයෙකුට නම් ওই සාමාන්‍යයෙන් වගලගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙකුට එතනදී සාමාන්‍ය බුද්ධිය සම්මුති ඥානෙ දාලා අල්ලනවයි කියන එක ලීසිනේක ගුරුවරයාගේ සුවිශේෂී දක්ෂකමක්. එහෙම නැත්නම් මේ වොලිබෝල් ගහනකොට ඩෑෂ් පාරක් ගහනවා වගේ වැඩක් තමයි. හරි ගියොත් හරි වැරදුනා නම් වැරදුනා. ඒක නිසා එතනදී සම්මාදිට්ඨිය ගන්න සාමාන්‍ය බණහන වෙලාවදී මතක තියාගන්න ඕනේ. භාවනා කරන්න ගිඳගත්තට පස්සේ ඇති වෙන කම්මැලිකමත් පිනක්. නීරසකමත් පිනක්. සැකයත් පිනක්. අනිස්තිර භාවයත් පිනක්. බයත් පිනක්. මේක භාවනාවෙන් ආපු එකක් කියලා. වැටෙනවා ලක්ෂයක් වාර වැටෙනවා මම මේක දිහා බලන්න ඕනෑ කියලා ගියොත් ඒ යෝගාවචරය තමන්ගේ වටිනාකම තමන් තේරුම් අරගෙන තමන්ට තමන් සරණ කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් එයා කම්මැලි කියලා තැල දාලා යනවා. හැබැයි එතකොට ගොඩාක් කරන්න තියෙන ඒවා කරලා ඉවරයි. ගෙවන්න තියෙනවා ගෙවලා ඉවරයි. නමුත් මේ යෝගාචරය අසන්න නෙලා ගන්න පමාවි. එහෙම නැත්නම් වතුර දහහක් ඇදලා කලිය බින්ද වගේ වෙනවා. ඉතින් අද භාවනා ලෝකෙදී ආ බලනකොට ඒක කනගාටුදායක විදිහට බලන්න ඉන්න පුළුවන්. ඒ වෙලාවට අවශ්‍ය කරන අනුග්‍රහය නැතිවීම නිසා විශාල යෝගාවචර පිරිසක් ඉන්නවා ඒ ප්‍රතිපදාව එහෙම නැත්නම් සම්මා දිට්ඨිය එහෙම නැත්නම් සම්මා සංකප්පය ඇති වෙලා නැතුව තාමතර නීරසකම කාලකන්නිකමක් කරගෙන සැකිය වවාගෙන අනිශ්චිත භාවයේ වඩාගෙන පටලවාගෙන ඉන්නවා. එතන කමඨාන් සුද්ධ වෙනවා කියලා කියන්නේ යෝගයක්. පින තියෙන කෙනාට තේරෙනවා නැති වුණොත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ කියනවා මේ සා විශාල විදිහට පට බේරගෙන භාවනා කරන්නේ දිව්‍ය ලෝකයන්ඩයි කියන මෝඩකම තියෙනවා නම් ඒ යෝගාවචරගේ ඔළුව උඩ මේ භාවනාව කරන්නේ අර සැප මේ සැප ලබා ගන්නයි කියලා අන්තිමම සියුම්ම බන්ධනේ තමයි ඒක. ඒක තමයි බෞද්ධයර තියෙන බරපතලම බන්ධනේ. ඒගොල්ල මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන හැම ප්‍රතිඵලයක්ම කාමුකයි. හැම ප්‍රතිඵලයක්ම අර්ථ සිද්ධියක් තියෙනවා. පුළුවන් ද යෝගාවචරයට මේසා විශාල කැපකිරීමක් කරලා මේක මේ කාම සැපයක් ලබා ගන්නවක්වත් දෙවියෙක් වෙන්නවක්වත් සුජාතාව වෙන්නවක්වත් බිම්බිසාර රජුර වෙන්නවක්වත් කරන වැඩක් නෙවෙයි. ඒවා සීනම පහත් උච්ච ආසාවල්. මේ දේ කරන්නේ දෙවියෝ දේවෝවා භවිස්සාමි දේවඤ්‍යතරෝවා කියලා දෙවි කෙනෙක් වෙන මිනිසෙක් තවගේ සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න නෙවෙයි මේ භවයේ දුරු කරන්නයි කියන එක. මේ භවයෙන් කියලා වෙන්නයි කියන එක ඒක හුඟක් වෙලාවට යෝගාවචරෙන් පේන්නේ සියදී නසා ගන්න හදනවා. මොකද හැම කිනාටම භාවනාව ඕනේ මේ තියෙන මාන්නකාරකම් පුම්බන්න. අඟ උස්සන්න, අඬහැරේ පාන්න. අද භාවනා හැම තැනම අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා තමයි භාවනා කරවන්නේ. නිවන කියලා එකක් දෙන්න දෙයක් ඇත්තේ නැහැ. මේ යෝගාවචරයට කොයි වෙලාවෙ මේ සම්මාදිට්ඨිය පහළ වෙයිද කියලා කියන්නත් බෑ. හැම කෙනාම පටන් ගන්න නම් අර වගේ ලාමක දෙකින් තමයි. යන්න යන්න යන්න යන්න තමන්ගේ પરමාර්ථය පිරිසිදු වෙනවා නම් පරිණාමයකටපත් වෙනවා නම් රූපාන්තරණයටපත් වෙනවා නම් ඒ යෝගාචරම තීරේ තමන් චපලෙක් කියලා. පටන් ගන්නෙ භාවනා කරනකොට එච්චර ගැඹුරක් ඇතුව නෙවෙයි. යන්න යන්න යන්න යන්න තමන් එල්ල කරන දේ පරිණාමයටපත් වෙනවා. මම ඊයේ භාවනා කරුවේ ඇයි අද වෙන එකක්. හෙට වෙනකොට තව එකක්. ඒතකොට පේන්නේ මගේ චරිතේ කොන්දක් නැහැ. පිටකොන්දක් නැති චපල චරිතයක් වාගේ. නමුත් ඒක තමයි එහෙම තමයි මේ නොදන්න නිවන එල්ල වෙන්න පටන් අරගන්න. එහෙම නැත්නම් තමන්ගේ පරමාර්ථය වෙනස් වෙන එකම හටන යෝගාචර ජීවිතේ විතරයි. අනික හැම කාමක දෙයකම නිට්ටය පරමාර්ථයක් තියෙනවා. එතෙන් ගියාම දිනු. මේක නෑ යන්න යන්න යන්න යන්න පරමාර්ථය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා හරි අමාරුයි බුදු කෙනෙක් අර වෙන කෙනෙකුට මේ ප්‍රතිපදාවක් හෙලි කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයට දාලා හෙලි කරන්න අමාරුයි. නමුත් බුදුජානනාංශයේ මේ අමාරු දේ නොකියන්න හිතලා නොකියන්න හිතලා මොකද ඒ තරම් මේවා තේරුම් ගන්න කිසි කෙනෙක් නැහැ. මොකද ඒගොල්ලන්ට මේ දවසේ බත් වේලා හැම කරගන්නවත් බැරුව දඟලට මිනිස්සෙ ඉන්න මේ ගැඹුරක් නොකියන්න හිතලා පස්සේ තාම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වලු අන්ධකාරයි ලෝකේ ඔබ වහන්සේ මෙච්චර මහන්සිලා මේක ප්‍රකාශ කරුවේ නැත්තම් ඒ නිසා බාගෙට දූවිලි තියෙන જાතියක් ඉන්නවා මේ ලෝකේ සම්පූර්ණයෙන්ම ඇසෙල් නැහැ. අන්න ඒ ඇත්තන් කෙරේ අනුකම්පා කරලා මේක කියන්න පුළුවන් කෙනා උත්සාහ කරයි. නිසා කවදාකවත් මේ වගේ ධර්මයක් මුළු ලංකාවේ ඔක්කොටම බෞද්ධ කරලා බෞද්ධ රාජ්‍යයක් පිටන්න කරන දේශපාලන කතා නෙවෙයි මේ. තීරුම් ගත්ත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඇස්සැත්තු රූප දකිත්වා කං ඇත්තෝ අසත්වා කියලා මම මේ ධර්ම බෙරේ ගහන්න මම යනවා ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ කියලා බුදුචානන්සේ දේශනා කරන්නේ මේක තේරුම් ගන්න අමාරුයි වෙන මොනක්වත් නිසා නෙවෙයි අපි මේ වංචනික හිතෙන් කාමයට බැඳෙන බැඳිල්ල කාමයේ කියලා අපි කිලිමුත් බැඳෙනවා වංචනික වශයෙන් යනවා ඒක එනකොට ලොකු කාමේ පුංචි කාමයකින් අයින් කරනවා කියන එක සදාචාරවාදියාට තේරෙන්නේ පුංචි කාම ඊටත් වැඩි පුංචි කාමකින් අයින් කරනවා කියන එක සදාචාරවාදී. එයා හිතනවා gediya පිටිම ආය පුංචි කාමයක් අල්ලන එක අපරාධයක් කියලා යට හිතෙනවා. සදාචාරාත්මක නැහැ කියලා. නෝ කවදාකවත් gediya පිටින් කාමයේ අයින් කරන්න බැරි නම් පුංචි කාමයක් අයින් කරන ලොකු කාමයක් අයින් කරලා පුංචි කාමයක් අල්ලනවා. පුංචි කාමයක් අල්ලන ඊට වැඩි පුංචි කාමයක් අල්ලනවා. අල්ලගෙන අල්ලගෙන යනකොට මේ කේල් ගහපොත්තු වගේ රතුරුණු gediyak අයින් කරා වගේ මෙයාට සම්මා දිට්ඨි සම්මා සංකප්පවල පුදුමාකාර සියුම් භාවයකටපත් වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ දිහා බලන හැටි තමන්ගේ අභිමතාර්ථ, තමන්ගේ ඇසුරකම්, තමන් ලෝකයේත් එක්ක වස්තුවත් එක්ක තියෙන සම්බන්ධකම් මේ අතර මේ වෙනස වෙනකොට ඒ කියන්නේ සම්මාදිටි සම්මාදංකප්ප පෙළ ගැහුණා නම් ਸਰුවචන්සේ යාට වගකීමක් දෙනවා ඊට පස්සේ කතා කරන වචන සම්මා වාචා දැනගෙන කතා කරපන් ඔය ඔක්කොම වැඩත් හරි වචනේ වර්ධගත්තොත් කිරි කලයයි ගොම කඳුලයි කට පරිස්සම් කරගන්න කියලා අමාරුම ওই තුනේම අමාරු මේක තමයි. වචනේමයි අපි හුඟක් වෙලාට අකුසල් කරගන්න. ඒකෙන් ක්‍රම හතරකින් අකුසල් සිද්ධ වෙනවා. කයෙන් තුනයි, වචහිතෙන් තුනයි. වචනෙන් තමයි වෙන්නේ. කිසිම ගිහියෙකුට කිසිම කාම ලෝකේ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ වචනේ මෙච්චර අකුසල් වෙනවයි කියලා. ඒක කෙරුවොත් විතරයි කියනවා බුදුහාමුදුරුවෝ කය හදන්න පුළුවන්. සම්මා වාචා හදපු කෙනාට විතරයි සම්මා කම්මන්ත හදන්න පුළුවන්. එවිට සම්මා කම්මන්ත හදලා වාචා හදනවා කියන එක ඒක ඉතින් ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ. ඒ නිසා බලන්න දවසකට කතා කරන වචන ගන්න. අඩු කරන්න පුළුවන් නම් සම්මා දිට්ඨි. වැඩි වෙනවා නම් දොඩමළු වෙනවා නම් වාචාල වෙනවා නම් මේ ප්‍රපංච කරීමක් වෙනවා. මේ දෙක හදාගත්තොත් මේ කාය වචන දෙක හදාගත්තොත් එයාට Taman ගත කරන ජීවන රටාව, බඩ රස්සාව, ආජීවයේ පිළිබඳ වගකීමක් වෙනවා. කවුරු හරි සූරකාලා ජීවත් වෙන මිනිස්සයා එහෙම නැත්නම් අනුගිරීරි මාන්ත කාලා ජීවත් වෙන මිනිස්සයාට මේ කතා තේරෙන්නේ නැහැ. තිරිසනුන්ට වෙන ක්‍රමයක් නැහැ. උණ්ඩ තියෙන්නේ රීරි මාන්ත කාලා විතරයි. මිනිස්සයාට පුළුවන් යහ ජීවන රටාවකින් ආජීවය සකස් කරන්න. ඒ වගකීම තමන් ගන්න නැතුව මේ ලෝකේ ඔක්කොම ආජීවය හොඳ නැහැ නිසා මාත්කමක් නැහැ කියන එක ගත්තොත් ඉතින් කට්ටියම යන නිසා තමන්ටත් අපාය යන්න වෙනවා. නිසා ආජීවය සකස් වෙනවා නම් එnde ende ende ende ටික ටික ටික ටික ඒ කෙනාට ආජීවය සකස් වෙන වෙලාවෙත් මිනිසු බයින. මුඹ භාවනාකාරයන්ව තාම ආජීවය හදාගත්තේ නැහැ කියලා. මොකද එයා ඇතුළත දන්නවා මං එnde ende පරිතද කරගන්නවා කියලා. ලෝකෙට පේන්නේ නැති වුණාට ලද ලද වෙලාවේ පරිතද කරගත්තොත් එයාට ලැබෙන ලාභේ තමයි එයාට ශක්ති හානි වෙන්නේ නැති නිසා වීරියක් වැඩෙන්න පටන් ගන්නවා. මොන වැඩ කරත් වෙහසක් දැනෙන්නේ නැහැ. විස්රාමෙමයි තියෙන්නේ. වැඩ කරන හැම වෙලාවෙම විස්රාම තියෙනවා. මොකද එයා කරන්නේ ප්‍රයෝජන සලකලා විතරයි වැඩේ. ඒ නිසා එයාට සම්මා වායාමයේ පහළ වෙනවා. දැන් සාමාන්‍ය ගිහියෙකුට මොන වැඩක් කරත් පැයක් වැඩ කරොත් පැය දෙකක් විවේක ගන්න ඕන. ගියේ බෝක්කුව කුඩලා බීඩියක් බිබී ඉන්නවා. පැය භාගයක් වැඩ කරුවානේ පැයක් අයවාරු. බුදුරජාණන්සේ අවුරුදු 45ක් වැඩ කර අවුරුදු පැය දවසට පැය 18 ගානේ එක දවසක් ඕවර් ටයිම් ක්ලේම් කරෙත් නැහැ. එක දවසක්වත් බටා ට්‍රාන්ස්පෝර්ට් මොනක්වත් ඉල්ලුවේ නැහැ. සෙරප්පු දෙකක්වත් දාලත් නැහැ. සෙරප්පු දෙකක්වත් දාලත් නැහැ. මේ ඔච්චර මහන්සිනේ බුදු වෙලා බුදු වෙන්න ඉස්සර නම් මහන්සින කිතේ පාරමිතා පුරනවායි කියලා. මේ මොකටේ මේ? බුදු වෙලා 45 අවුරුද්දක් පැය 18 ගානේ පැය ඇතම 10 15 වෙනවා එක මිනිස්සේ සෝවාන් කරන්න. මේ අපිට ආදර්ශයක් තියලා තියෙනවා. ඉතින් අපි මොනවද ඉල්ලන්නේ මේ? යෝගාවචර ජීවිතය ගත කරනකොට එදිනා ජීවිතේ හරි අපිට මේ කික් සපත්තු දෙකක් ඕනේ. එහෙම නැත්නම් මේ අංජන කුංකුම අංජන ඕනේ. ඉතින් තාගෝර්තුමා කියනවා කුංකුම අංජන ඉල්ලා ඇඬුෙමි දෙයස් නොබැති ඔබ දකින්න තුරා. මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬුෙමි දෙපා නොබැති ඔබ දකින්න තුරා. පුකෙන් යන්න වෙනකන් ඉන්නේ ඔය. අනේ එදාට තේරෙයි කකුල් දෙකක් තියෙනකේ වටිනාකම, ධක්මනක වටිනාකම. ඒ නිසා සම්මාදිට්ඨිය කියන එක කුඩියට ගන්න බෑ. කඩේ ගන්න නෑ. මේ දන්න දන්න මේ කයට හිත ගැනීම අරමුණ ධාතු මනසකාට ගැනීම ගැන පුංචි පුංචි වයින් අල්ලගත්තොත් එයාට මේ ආජීවය හැදිච්ච දවසේ තේරෙනවා මේ බැටරි එක මේ ජීවන ලයිෆ් බැටරි එක කද්දාවත් ඩිස්චාර්ජ් වෙන්නේ නෑ. දිග්ගටම වැඩ. කාටවත් හිතා ගන්න බෑ ඒ කෙනාටවත් හිතා ගන්න බෑ අපිට මේ අද තියෙන වෙහෙස ආජීවයේ වැරදි අපි ගත කරන ජීවිතය අනුගේ සීටි මාන්තේ උහුරකන කරන ජීවත් වෙන මේක නැතුව කරන්න බෑ. පුළුවන් තරම් අඩු කරන්න. එතකොට යාට හරිය ලේසි සතිය පිහිටවන්න පැය 24ම සතිය පිහිටවන්න පුළුවන්. නැත්නම් නිදි නැති හැම වෙලාවෙම කාය පවතින පවතින සතිය පිහිටියට පස්සේ ඒ ඇති වෙන සතිය එහෙම නැත්නම් ඒ ක්ෂණ මාත්‍ර සතිය ක්ෂණ මාත්‍ර සතිය මතින් ඇති වෙන ක්ෂණ මාත්‍ර සමාධිය ඔය එක තැනක ඉඳගෙන ඇත්ත එක වහගෙන ගන්න සමාධියක් නෙමෙයි মালටි ටාස්කින් කරන ගමන් තමන්ට තාමත් එකලාසයක් ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේ තමයි ධර්ම પરම්පරාව සම්මා දිට්ඨි තියෙනවනම් සම්මා සංකප්ප පාල වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වෙනවා. එතකොට වායාම සති සමාධිය ඇති වෙනවා. ඉතින් ඒක හදන්න බෑ. ඒක ධර්ම પરම්පරාවක්. ඒක ආවට පස්සේ වලක් කරන්නත් බෑ. ඒ කියන්නේ තත්තිස් බෝධිපාක්ෂ ධර්ම ඉහෙළම කෙලවරක් මේ කතා කරන්නේ. ඒව ඉතින් ලබනාත් පෙර දාන්න එපා. මේ මේ ජීවිතේ කරන්න බෑ කියලා පැවිදි වෙලා අරණ්‍ය ගත වෙනකන් ඉන්න ඕන කියන්නත් ඕනේ. දැනට තමන් මේ අත්දකලා තියෙන ටික තමන්ම සාක්ෂි කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙනවනම් මම හිතනවා මේ දසුත්තර සූත්‍රයෙන් අපි ගත්ත මේ පාඩම හෙට ගෙදර යනකොට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ගිහිල්ලා ඒක තමන් තනවා වඩාගෙන කරනවා නම් කාටවත් බන කිව්වේ නැති වුණාට මේ ජීවන රටාව සකස් කර ගැනීමම නිහඬ බඩක් වෙනවා. බලන ඕන කෙනෙකුට තේනවා මේ මනසයා සමාජයට බරක් නැහැ. එනිසා ගත කරන ජීවිතේ නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි සස්සයන් ඉදිසෝපති. මේවැනි මවක් මෙවැනි දරුවෙක් ඇති අම්මා සැනසුණා වෙනවා තාත්තා සැනසුණා වෙනවා පතිනිය සැනසුණා වෙනවා වෙනවා මහ පොළොවක් සැනසෙනවා. ඒ නිසා අපේ ශක්ති ප්‍රමාණය අපි කරන භාවනාවෙන් ඒ දේවල් වලට නිබ්බුතියක් නිවනක් ලබලා දෙන්න පුළුවන් නම් ඒ තමයි මෙලෝ වශයෙන් ලබන්න හම්බෙන දේ ඒකමත් ඇති. වැඩමුළු සාර්ථක වෙන්නත් තම තමන්ගේ සාර්ථකත්වය ලැබීම සඳහා මේ විදිහට ලැබෙන ලැබෙන හැම චිත්තක්ෂණයකම ඒ සාන්ති භාවය සාන්ත ස්වરૂපය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සාමූහික වශයෙන්ොත් පෞද්ගලිකවත් ධෛර්යමත් වෙන්න උනන්දු වෙන්න ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.